තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි අපේ සුපුරුදු සදහම් හමුව ආරම්භ කරන්නටයි මේ සූදානම විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ අගෝස්තු මාසේ 17 වැනි සඳුදා අපි උදෑසන 6 සිට 8 දක්වා කාලය තුල ශ්‍රී ලංකා වේලාවෙන් මේ විදිහට මොන ගැහෙන්නේ අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන්.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 කරගෙන යන භාවනාමය කටයුත්තට උපකාරයක් ආධාරකයක් හැටියට අපි මේ කාර්යය කරගෙන යන්නේ භාවනාව කියලා කියන්නේ කුසල් වැඩිවීමටයි අපේ දහමේ භාවනා කියන වචනේ තෝරලා තියෙන ආකාරය ඔබ දන්නවා ආසේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කුසල ධම්මේ ආසේවති කුසල් ධම් කියලා කොටසක් බුදුදහමේ පෙන්වා දීලා තියෙන කුසල ධර්ම ඒවා ආසේවති කියන්නේ ඇසුරු කිරීම අකුසල් ඇසුරු කිරීමයි කුසල් ඇසුරු කිරීමයි කියන දෙක අපි දන්නවා ආසේවති ඇසුරු කිරීම භාවේති ඒ කුසල් දහම් පුහුණු වීම කාය වාක් මනෝ වශයෙන් පුහුණු කිරීමක් තියෙනවා ඒ වගේම වඩේති කිව්වේ ක්‍රමයෙන් වර්ධනය වෙන ආකාරයට ඒ පුහුණු කිරීමක් එතකොට මේ කුසල් දහම් කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කිව්වේ අපේ පෞරුෂය ඇත්ත වශයෙන්ම සීලයෙන් පෙන්눔 කරන්නේ අපේ චර්යාත්මක අංශය, පෞරුෂයේ චර්යාත්මක අංශය. කායික හැසිරීම, වචන භාවිතය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කිරීම, යුතුයකම් වගකීම් කිරීම, තනතුරු දැරීම, ප්‍රතිචාර දැක්වීම මේවයි පෙන්눔 කරන්නේ අපේ පෞරුෂය චර්යාත්මක අංශය ඒ වගේම චිත්ත වේගී අංශය. දැන් සමාධි කුසලයෙන් පෙන්눔 කරන්නේ චිත්ත වේගී අංශය. අපි කොච්චර දුරට අපේ හැඟීම් අපේ තියෙන අදහස් උදහස් මේවා කොච්චර දුරට හසුරුවාගෙන පාලනය කරගෙන මෙහෙවාගෙන යනවද කියන කාරණේ. ඒක ටිකක් චර්යාත්මක අංශයටත් වඩා ටිකක් දුෂ්කරයි. හැඟීම් පාලනය කිරීම අයහපත් හැඟීම් ඉවත් කරලා යහපත් හැඟීම් ඇති කර ගැනීම ඒ අංශය තමයි චේතෝ අංශය එහෙම නැත්නම් අපේ සමාධි කුසලයෙන් කරන්නේ මේ චේතෝ චිත්තවේගී අංශය පිරිසිදු කිරීම ඊළඟට අපේ තවත් පෞරුෂයේ අංශයක් තමයි බුද්ධිමය අංශය තේරුම් ගැනීම වටහා ගැනීම අවබෝධ කර ගැනීම කියන අංශය. ඉතින් ඒ අංශය දිනු කිරීමේ වැඩපිළිවෙල තමයි පඤ්ඤා කුසලය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපේ පෞරුෂයේ මූලික අංශ තුන චර්යාත්මක අංශය, චිත්ත වේගී අංශය සහ බුද්ධිමය අංශය කියන මේ අංශ තුන මනවින් වර්ධනය කිරීම, නිවැරදි කිරීම, පිරිසිදු කිරීම තමයි මේ භාවනා කියලා කියන්නේ. ඒක නිසා ඒක ඇතම් තැන්වල කාය භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වශයෙන් දක්වලා තිබෙනවා. ඉතින් ඔහොමයි භාවනාව. ඉතින් ඒක පිරිසිදු කිරීමෙන් තමයි නිවන නිවීම සැනසීම අත්පත් වෙන්නේ අපේ මේ මේ අංශ තුනේ තියෙන අකුසලතා දිවා දැමීමෙන් එම අංශ තුනේ අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමෙන් අපේ ධහමේ අපි බලාපොරොත්තු වෙන මේ නිවීම සැනසීම සාක්ෂාත් වෙන්නේ. ඉන්නේ කටයුත්තට ආධාරකයක් විදිහට උපකාරයක් විදිහටයි අපි මේ දහම් හමුව පවත්වාගෙන එන්නේ. ඉතින් මේ කාර්යයට සම්බන්ධ වෙන ඇතු විශේෂයෙන් මේ කටයුත්ත සංවිධානය කරලා මේ හඬපට පවා අපි අන්තර්ජාලගත කරලා තිබෙනවා ඒවා ඒ කටයුතු පිළියෙල කරලා ඒවා කාලයක් තිස්සේ කරගෙන යන අපේ කල්යාණ මිත්‍ර පිරිස මහත් වූ කරුණාවෙන් අපි හැමෝම කරන දෙයක් මේ කාර්යය ඒ වගේම බොහොමත්ම පරිස්සමෙන් කරන වැඩක් අපි මේ තථාගත ධර්මය කියන්නේ වසර 2600කට විතර කාලයක් දැන් පැවතීගෙන ඇවිල්ලා තියෙනවා පරපුරෙන් පරපුරට ඉතින් මේක යම් යම් අපිරිසිදුතාවයන් ඇති වෙලා තියෙනවා මේ කාලාන්තරයක් තිස්සේ මේවා පවත්වාගෙන ඇවිල්ලා තියෙන රහතන් වහන්සේලාම නෙවෙයි මුල් සංස්කරණය පළවෙනි ධර්ම සංගායනාව මහරහතන් වහන්සේලා 500 නමක් විසින් සිද්ධ කරාට එතනින් පස්සේ මේවයි බහනක પરම්පරා මේවා ඉදිරියට පවත්වාගෙන ආපු ඇත්තෝ රහතන් වහන්සේලාම කියන්න බෑ. ඒක නිසා ඇතැම් වෙලාවට මේවයි අපිට දකින්න ලැබෙනවා. ඇතැම් සූත්‍ර කොටස් වලත් ඇතැම් අටුවා වලත් යම් යම් අපිරිසිදුතාවයන් ඒවත් අපි පරිස්සමෙන් අයින් කරලා හරියට පිරිසිදු දහම් කොටස තෝරා බේරා ගන්න අපිට අවශ්‍යයි. ඒක තෝරා බේරා ගන්න දරන උත්සාහයක් මේ කරන්නේ. ඒක සාකච්ඡාවෙන් විතරක් නෙවෙයි. ධර්මය අනුගමනය කර බැලීමෙන් අපිට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා බුදුරජාණන් වහන්සේත් එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ මේක අනුගමනය කරලා බලලා කරන්න කියලා හරියට අපි අර උන්වහන්සේ උපමාවක් දක්වලා තියෙනවා දැන් රත්රන් රත්රන්ද කියලා බලන්න උරගානවා කියලා කටයුත්තක් කරනවා එතකොට නිකන් ඇහින් දැක්ක ඵලයට මේක හැබෑ රත්තරන් කියලා කියන්න අමාරුයි. දැන් අපි රත්තරන් භාණ්ඩයක් ඒ ජුවෙලරි ෂොප් එකකට ගිහිල්ලා දුන්නත් ඒගොල්ලෝ ඒක උරගානවා කියලා කටයුත්තක් කරනවා. ඒකේ ක්‍රමවේදයක් තියෙන මේක හැබෑ රත්තරන්ද කියලා බලා ගැනීමේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ ඇතුළට දැම්මම තමයි මේක රත්රන්ද කියලා හරියටම ඔප්පු වෙන්නේ. ඒකේ ප්‍රමාණය කොච්චර තියනවද 100ට ගාන කැරට් ගාන කොච්චරද කියලා. ඒ වගේ මේ මේ තථාගත ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම පොතපත කියවීමෙන්ම සාකච්ඡා කිරීමෙන්ම පිරිසිදු මේවයි පිරිසිදු අපිරිසිදුතාවයන් හරියටම දැන කියා ගන්න බෑ. ඇත්ත වශයෙන්ම ඒවා අපිට සිද්ධ වෙනවා අනුගමනය කරන්න, භාවිත කරන්න. භාවිතයෙන් තවත් කොටසක් අපිට මෙහි මොනවා හරි අපිරිසිදුතාවයක් පැන නැගිලා තියෙනවා නම්, මිශ්‍ර වෙලා තියෙනවා නම් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඒවට නිදර්ශන දක්වලා තියෙන කිසියම් දෙයක් කිසියම් භාවිතයක් නැති අකුසල් ඇති වෙනවා නම් තියෙන අකුසල් වැඩි වෙනවා නම් එහෙනම් ඒක අනුගමනය නොකළ යුතු වැරදි දහමක්. ඊළඟට තමා තුළ නැති කුසල් උපදිනවා නම් ඇති කුසල් වැඩෙනවා නම් එහෙනම් ඒක අනුගමනය කළ යුතු නිවනට හේතු වෙන නිබ්බාන පටිසංයුක්ත ධමයක් හැටියට පෙන්වා දීලා තියෙනවා. ඒ වගේ අපිට අනුගමනය කිරීමෙන් හුඟක් අංශ මේ වගේ අඳුනා ගන්න පුළුවන් තෝරා බේරා ගන්න පුළුවන්. කොහොම නමුත් අපි මේ සාකච්ඡාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ධම් සභාවක් පැවැත්තුවා. හැම අවස්ථාවකම ඉතින් පළවෙනි ධම් සභාව උන්වහන්සේ පැවැත්වුවේ පංචවග්ගීය භික්ෂූන්ට ඉතින් එතන සිට ඒගොල්ලොත් මේ කටයුත්තට එකතු වුණා. පළමු රහත් 69 එකතු වුණා. ඇති වුණායින් පස්සේ එතන සිට මේ ධර්ම ප්‍රචාරණ කටයුත්ත සිද්ධ වුණා. ඉතින් ශාසනය අද දක්වාම මේ ධර්මයේ පැහැදිලි කිරීමේ සත්කාරය සිදු වෙනවා වචනයෙන්, ලේඛන මාධ්‍යයෙන් ආදී නොයෙක් විදිහට. කොහොම නමුත් ධර්මයේ ප්‍රචාරණය කිරීමේ වඩා සුදුසුම මාර්ගය වෙන්නේ චරිත චරිතේ නැත්තම් අපි ඒකට කියනවා මේ චරිතාදර්ශය කියලා. ඒක තමයි හොඳම ක්‍රමය. එතකොට අපිට ඕනම කෙනෙකුට ඒක sannivedanaya කරන්න පුළුවන්. දැන් මේ වචනයෙන් ලිවීමෙන් ආදී දේවල් හැමෝටම කරන්න බෑ. නමුත් චරිතාදර්ශයෙන් ආදර්ශයෙන් ධහම ඉගැන්වීම වඩාත් සුදුසුයි. කාටත් කරන්න පුළුවන් දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චරිතාදර්ශයෙන් තමයි ධහම අපිට කියලා දුන්නේ. ඉතින් ඒකයි අපි බුද්ධ චරිතය ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට අපි කල්යාණ මිත්‍රවරු හැම දිනාටම අපිට පුළුවන්කම තියෙනවා මේ කාර්ය කරන්න. ඉතින් අපි ධර්මයේ හොඳින් තේරුම් ගමු. භාවිත කරමු එහි ප්‍රතිඵල ලබමු ඒකම අපි පුළුවන් ආකාරයෙන් අනිත් අයට මේ ධහම කියලා දෙන්න වටහල් දෙන්න අපි උත්සාහ කරමු ඉතින් හොඳයි අපි උත්සාහ කරනවා අදත් අපි සාකච්ඡා කරගෙන ආවා වූ මේ කොටස අවධානය යොමු කරන්න අපි මේ වන විට සතිමත් බව වැඩිම කියන මාතෘකාව ඉදිරියෙන් තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව මේ ගුරු උපදේශයේ හැටියට තියාගෙනයි මේ සාකච්ඡා මාලාව කරගෙන ඉන්නේ. ඉතින් මේ වන විට අපි මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ අගම පබ්බේට ඇවිදින් තිබෙනවා. ධම්මානුපස්සනාවේ තිබෙනවා පබ්බ පහක්. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, සච්ච පබ්බ වශයෙන්. එතකොට අපි මේ වෙන විට ඒ සත්‍ය පබ්බ කොටසට ඇවිදින් තිබෙනවා. ඉතින් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ගැන මම නැවත නැවත පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ භාවනා ක්‍රමයේ මූලික කුසලතා තුනක් පළමුවෙන් ඇති කරගන්නවා සති සම්පජඤ්ඤ විරිය කියන කුසලතා තුන. ඉතින් මේ තුන එකට ඒකාබද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මේ තුන වර්ධනය කර ගැනීමහිලා මේ යම් යම් ආකාර ක්‍රියාකාරකම් එහෙම නැත්නම් අපි ඒවට කමඨහන් කියලා කියනවා. ඒ කමඨහන් වැඩි වැඩුවම වඩනකොට මේ කුසලතා තුන අපි තුල වැඩෙනවා. දැන් මේ සඳහා බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළේ මේ සතිපට්ඨාන භාවනාවේ මුලටම තියෙන ආනාපාන පබ්බ ඉරියාපත පබ්බ සම්පජඤ්ඤ පබ්බ කියන මේ මේ කමඨහන් ආනාපාන සතිය ඉරියාපත සතිය සම්පජඤ්ඤ සතිය කියන මේ සති කමඨහන්. ඉතින් ඒ තුල මේ මූලික මේ කුසලතාවල මූලික ලක්ෂණ මතුවලා එනවා. ඒ කියන්නේ මේ ගුණාංග මතුවෙනවා. එතකොට ඒවා තවදුරටත් අපි වර්ධනය කරගන්නවා. දැන් බොජ්ජංග ධර්ම සාකච්ඡා කරද්දී අපිට පැහැදිලි වුණා ධම්ම විචේ නැත්නම් ප්‍රඥා වඩන ආකාරය පිළිබඳව අපි ওই කාය සූත්‍ර වගේ ඒවා උද්දෘත කරලා ඒවයිදී පැහැදිලි කරා මතක ඇති. ඉතින් ඔය කුසල කුසල ධර්ම සාවජ්ජන වජ්‍ය ධර්ම කන්න සුක්ඛ ධර්ම මේවා පිළිබඳව කරන විමසීමෙන් සාකච්ඡා කිරීමෙන් මේ ප්‍රඥා කුසලයේ තවදුරටත් වර්ධනය වෙනවා ඒවා බෝධිඅංග ධර්ම මට්ටමට වර්ධනය වෙනවා ඊළඟට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් මේවයි කටයුතු කරනකොට විරිය සම්බොජ්ජංගය වැඩෙන. වීරිය තවදුරටත් වැඩෙනවා. සතිය වැඩිම සඳහා අර කුසලතාම තමයි දක්වන්නේ. ඒ වගේම අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළා ඒ මානසික සති කමඨහන් තුනට අමතරව සතිය ක්‍රමයෙන් වඩන ආකාරය ඔය දසානුස්සති වගේ දේවල් අපිට තවදුරටත් කුසල පැත්තට සතිය වර්ධනය කිරීම සඳහා යොදන්න පුළුවන් ඊළඟට අන්තිමට මේ සතර සතිපට්ඨානයේ වැඩිම තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. ඒ විදිහට මේ කුසලතා තුන සතිමත් බව විමසුම් නුවණ සහ වීර්යය. ඉතින් ඕවා අපේ දහමේ නොඑක් තැන්වල නොඑක් විදිහට වචන වලින් දක්වලා තියෙන. දැන් බොජ්ජංගවලදී ඔය තුන දක්වන්නේ සති ධම්මවිචය විරිය කියලා. සතිපට්ඨාන දේශනාවේදී සති සම්පජඤ්ඤ ආතාපි කියන වචන භාවිතා කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මවලදී සතිඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, විරීන්ද්‍රිය කියලා දක්වලා තියෙනවා. බල ධර්මවලදීත් සති බල, පඤ්ඤා බල, විරිය බලං කියලා එහෙම දක්වලා තියෙනවා. ඉතින් වචන වශයෙන් ගත්තොත් මේ කුසලතා තුනට විවිධ වචන යෙදিলা තියෙන්න පුළුවන් විශේෂයෙන් ඔය විරිය කියන වචනෙට තමයි එක තැනක ආතාපි තව තැනක වායාම තව තැනක විරිය කියන වචන වෙනස් වෙලා යෙදিলা තියෙනවා ප්‍රඥාවට ධම්ම විචය පඤ්ඤා කියන වචන යෙදිලා තියෙනවා. සති සතියට සති කියන වචනේමයි දිගටම යෙදිලා තියෙන්නේ. ඒ කොහොම නමුත් මේ තුනෙන් අදහස් කරන්නේ කොයි විදිහට වචන වශයෙන් වෙනස් වුණත් අදහස් කරන්නේ මේකම කුසලතා තුන. ඉතින් ඒ අනුව අපි මේ කුසලතා තුන වර්ධනය කරගෙන එතනින් එහාට අපි ඉදිරියට යනවා තවත් විදර්ශනා කමටහන් ඔස්සේ. දැන් අපි මේ පියවර හතරටම ඇවිදින් තිබෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. දැන් අපි අවසාන කොටසේ ඉන්නේ ධම්මානුපස්සනාවේ. අර කාය වේදනා චිත්ත වශයෙන් අපි අවබෝධ කරගත්ත හැදෑරු පුහුණු වුණු දේවල් අන්තිමට ධර්මතා ඒ කියන්නේ හේතුඵල ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒ හැම දෙයකටම උපේක්ෂා වීමයි ධම්මානුපස්සනාවේ ස්වභාවය. ඉතින් අපි හොඳයි අද සූත්‍රයට යොමු වෙනවා අපි මේ මහා සතිපට්ඨාන දේශනාවේ අවසාන පබ්බය ඒ කියන්නේ ධම්මානුපස්සනාව ඇතුළත් සත්‍ය පබ්බය අපි දන්නවා සත්‍ය කිව්වම අදහස් වන්නේ මේ චතු සත්‍ය චතුරාර්ය සත්‍ය. ඉතින් ඒක පටන් ගන්න බුදුරජාණන් වහන්සේ සූත්‍රයට ගියොත් පුනච වරං බික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසු මේ සතරාකාර ආර්ය සත්‍ය ඒ වෙනකොටත් බුදු පියාණන් වහන්සේ මේක දේශනා කළායි තිබුණේ පළමු ධර්මදේශනාව හැටියට සැලකෙන ධම්මචක්ක පවත්තන දේශනාවේදී මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තිබුණා. මනුෂ්‍යාට තියෙන ප්‍රධාන ගැටලුව දුක්ඛ සත්‍ය වශයෙන් උත් ඒ ගැටලුවට හේතුව හේතු සමුදය සත්‍ය තුලත් ඒ වගේම ඒ ගැටලුවෙන් මිදීම නිරෝධ සත්‍යය තුලත් මිදීමේ මාර්ගය නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය තුලත් ওই විදිහට මේ දුක කියන ප්‍රශ්නය හතර ආකාරයකින් ඉදිරිපත් කරලා තිබුණා බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාවේදීම ඊට පස්සේ ඒ චතුරාර්ය සත්‍යය තමයි නැවත මේ සතිමත් බව ඇතුළට ගේන්නේ <clears throat> චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහි නුවණ පැවැත්වීම කියන කාරණයට මේක ගෙනල්ලා තියෙනවා.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 පජානාති කියන වචනය අපිට දිගටම මේ මහා සතිපට්ඨාන දේශනාවේදී මුණ ගැහුණු වචනය පජානාති. ප්‍රඥාවෙන් දැන ගැනීමටයි පජානාති කියලා කියන්නේ. ජානාති විජානාති සංජානාති අභිජානාති පරිජානාති කියලා මේ අවබෝධය ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වීමේ වැඩපිළිවෙලක් අපේ ධර්මයේ තියෙන. ඉතින් පජානාති කියන අවස්ථාව ප්‍රඥාවෙන් දැන ගැනීම හත්පසින් අවබෝධ කර ගැනීම කියන අර්ථයේ පජානාති කියන වචනේ තියෙනවා. ඒ වගේම මෙතෙන්ට තව වචනයක් කිට්ටු වෙලා තියෙනවා යථා භූතං කියන වචනේ. දැන් මේ භූත කියන වචනේ භෞතික දේවල් හැඳින්වීමටත් යොදන ඔය සතර මහා භූත කියන වචනේ. එතන තියෙන එතකොට භෞතික මේ මටීරියල්ස් ඒවා ද්‍රව්‍යමය දේවල් හැඳින්වීම සඳහා භූත කියන වචනේ යෙදිලා තියෙනවා. චත්තාරෝ මහා භූතා කියන තැන. නමුත් මෙතන භූතං කියලා කියන්නේ මේ භවති වෙනවා කියන අර්ථය දෙන පදයෙන් තමයි මේ භූත කියන වචනේ සකස් වෙන්නේ. හේතුඵල ධර්මානුකූලව යමක් සිදු වෙනවද ඒකට කියනවා භවති කියලා වෙයි. කවුරුවත් මේ කර්තෘ කෙනෙක් නැහැ. භවති කියන pāli වචනේ කර්තෘ කෙනෙක් සම්බන්ධ කරන්න බෑ. වෙයි සිංහලට ගත්තොත්. වෙයි කියනකොට දැන් කරයි කිව්වොත් කර්තෘ කෙනෙක් අදහස් වෙනවා. කරයි කිව්වොත් අපිට නිකම්ම ඇහෙන කවුද කරන්නේ කියන අදහස. නමුත් වෙයි කියලා වචනයක් තිබෙනවා. ඒක සිංහලෙත් ඒ වචනේ තිබෙනවා. pāli භාෂාවේ ඒකේ වචනේ දෙන්නේ භවති. භවති. වෙයි. ඒ වචනේම අතීත කාල ක්‍රෝදන්ත පදේ තමයි භූතං කියලා කිව්වේ. භවති කියන වචනේම සකස් වෙනවා. භවති භවಂತಿ කියලා වර්තමාන කාලේ වර්ණගෙන්නේ. භවි අභවි ආදී වශයෙන් අතීත කාලේ භවිෂ්‍යති ආදී වශයෙන් අනාගත කාලේ මේ වචනේ දෙන්නේ. ඉතින් මේ අතීත කාලයට සම්බන්ධ වචනයක් මේ තියෙන්නේ භූතං. එතකොට යථා භූතං කියන්නේ යමක් සිදු වුණාද නැත්නම් යමක් හටගත්තද ඒ ඒ ස්වභාවය ඒ ඇති වුණු ආකාරය ඇති වෙලා තියෙන ආකාරය අනුවම පජානාති මනමින් අවබෝධ කරගන්න යමක් තවත් විදිහකින් කිව්වොත් එහි ඇත්ත తত্ত্বය යථා ස්වභාවයම අපි යථාභූත කියන එකට සිංහලට ගන්න පුළුවන් යථා ස්වභාවය කියලා. ඒක වෙච්ච විදිහටම වෙලා තියෙන ආකාරයටම නැත්නම් පවතින ආකාරයටම අවබෝධ කර ගැනීම තේරුම් ගැනීම යථා භූතං පජානාති යථා ස්වභාවයම අවබෝධ කර ගැනීම. එතකොට මොනවයිද මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නේ? ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. මේක තමයි දුක කියලා. ඒ දුක යථා ස්වභාවයෙන්ම අවබෝධ කරගන්න. අයන් දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේක තමයි දුකට හේතුව නැත්නම් දුක දුකේ හටගන්න හටගන්නවන සාධකය. හට ගැනීම මතු කරන සාධකය මතු කරන කාරණා මෙන්න මේවා කියලා සමුදය දැන ගැනීම අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති ඊළඟට අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති මේ දුක දුකෙහි නිමාව අවසන් වීම කෙලවර වීම ගෙවී යාම ඒකටයි නිරෝධ කියන්නේ. සිද්ධවන්නේ මෙසේය. ඒක සිදුවෙන ආකාරයෙන්ම දැන ගැනීම. ඒක සිදුවෙන ඇත්තම தත්වයක් තියෙනවා. දුක් ගෙවි යන ඒ ඒ ඒ ගෙවි යන ආකාරය ඒකටයි නිරෝධ කියන්නේ. ඉතින් මේකට නිවන කියන වචනේ යෙදිලා තියෙනවා. ඒ ගෙවි යන ආකාරය ඒ ගෙවි යන ආකාරයෙන්ම අවබෝධ කරගනි. මෙන්න මෙහෙමයි මේක ගෙවෙන්නේ. මේක මේක මෙහෙමයි මේක අවසන් වෙන්නේ. නිමා වෙන්නේ මෙහෙමයි කියලා. ඒක ඇත්තම తত্ত্বය. හැබෑවට මේක ගෙවෙන ආකාරයෙන්ම නිවැරදිව අවබෝධ කර ගැනීම. ඊළඟට අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථාභූතං පජානාති. මේක තමයි ඒ සඳහා වැඩපිළිවෙල. පටිපදා කියන්නේ යමක් සිද්ධ වෙන ක්‍රමය. ඕක අපි සිද්ධ කරන ක්‍රමය කියනවට වඩා හොඳයි. ඒ දුක් ගෙවි යන ක්‍රමය. පටිපදා. ඉතින් ඕක අර ගෙවම් කරන කියලත් අපේ විවාහාරයේ ඉතින් යෙදෙනවා දුක් ගෙවා දැමීමේ ක්‍රමය කියලා. නමුත් ඉතින් ගෙවා දැමීම කිව්වම ආපහු කතුවරයෙක් මතුවලා එනවා. නමුත් ඇත්තටම දුකට හේතු වෙච්ච කරුණු තමයි අපි ගෙවා දමන්නේ. එතකොට ඒ කියන්නේ හේතුඵල වශයෙන් බැලුවොත් හේතුව තමයි අපි ගෙවා දමන්නේ. එතකොට මේ හේතුව ගෙවා දැමීමෙන් ඵලය ගෙවි යනවා. දුක ඇත්තටම ඵලය. එහි හේතු සමුදේ සත්‍යයේදී පැහැදිලි වෙනවා. එතකොට නිරෝධ සත්‍යයේදී අපි කරන්නේ අර සමුදය දැකලා ඒක ගෙවා දමනවා. දුකේ හේතුව. ඒක ගෙවා දැමීමත් සමග අර දුක කියන ඵලය ප්‍රතිඵලය ඒකත් ගෙවි යනවා. දුක කියන ඵලය තියෙන්නේ එහි සමුදයේවත් එහි හේතුව නිසා. එතකොට ඉමස්මින් සති ඉදං හෝති. පටිච්චසම්පාදනියාය එහෙමයි. මේ ඇති කල්හි මෙය වෙයි. එතකොට දුක ඇති කිරීමේ හේතුව ඇති කල්හි දුක පවතී. අනිත් පැත්තට ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්හි මේ නැත. දුකෙහි හේතුව නැති කල්හි දුක නැත. ඒක මේ ධර්මතාවයක් විදිහටයි අපි ගන්නෙ ධම්මානුපස්සනාවේදී මේ කවුරු කවුරුවත් කරන වැඩක්වත් බුදුරජාණන් වහන්සේගේ වැඩක්වත් එහෙම මේ දෙවියෙක් බ්‍රහ්මයේගේ අද්භූත බලවේගයක වැඩක් නෙමෙයි. මේක සම්පූර්ණ සබා දහම. සබා දහමට අනුව යමක් තියෙනකොට තව එකක් ඒ හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒකයි. ඉතින් ඒක ඒ සම්බන්ධිත කාරණේ නැති වුණාම ඒ එහි ඵලයක් නැති වෙන හේතුව නැති වුණාම ඵලයක් නැති වෙනවා. ඉතින් ওই විදිහට මේ මේ காரணා හතර දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මග කියන දේවල් ධර්මතාව විදිහට හේතුඵල ධර්මතාව යටතේ දැකීම. දැන් ධම්මානුපස්සනාවේදී ඒවා කවුරුවක් කරන වැඩ එහෙම නෙමෙයි. මේවා හේතුඵල ධර්මතාව විදිහටයි නිතරම දකින්නේ. ඉතින් ඕක තමයි මේ මේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බයෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපි අද උත්සාහ කරමු මේ චතු සත්‍ය වලින් එක සත්‍යයක් වත් කතා බහ කරන්න. ඉතින් පළමු ආර්ය සත්‍ය පැහැදිලි කරන්නේ මේ මහා සතිපට්ඨාන දේශනාවේ මෙහිමයි කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං මේ දුක්ඛ කියන ස්වභාවය මොකද්ද දැන් ඉතින් ඒක ධර්මතාවයක් හැටියටයි පෙන්වන්නේ කාගේවත් වැරද්දක් එහෙම නෙවෙයි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා අප්පේහි සම්පයෝගෝපි දුක්ඛෝ යේහි විප්‍රයෝගෝපි දුක්ඛෝ සම්පිච්ඡං ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔහොම තමයි පිටුවෙන් පැහැදිලි කරන්නේ මේ දුක්ඛ සත්‍යය. ඒකර මේ දුක්ඛ කියන වචනේත් අපි ටිකක් මෙතෙන්දී සැලකිල්ලට දක්වන්න ඕන. මේ වචනේ විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරලා තියෙනවා. මේ මෑත කාලේ ටිකක් නරක විදිහේ පැහැදිලි කිරීම් තියෙනවා. මේ ඒවා මම හිතන්නේ සුදුසු නෑ දැන් අපි දැකලා තියෙන නැත්නම් අයගේ පැහැදිලි කිරීම. නමුත් මේ දුක්ඛ කියන වචනේ සකස් වෙන්නේ මේ ක මහ ප්‍රාණ කයන්නේ නියෝජනය වෙන්නේ pāli භාෂාවේ තියෙන මේ කම ධාතුව. මේ ධාතු කියන්නේ ඔබ දන්නවා ක්‍රියාවක මූල අවස්ථාව. ක්‍රියා මූලයටයි අපි ධාතුවක් කියලා කියන්නේ. එතකොට කම ධාතුවෙන් කියවෙන්නේ ඉවසීම දරා ගැනීම කියන අර්ථය. ඒකෙන් තමයි කමති, කමතු, කමත වැනි වචන සකස් වෙන්නේ. ඉවසනවා, දරා ගන්නවා කියන වගේ අර්ථයක් තියෙන. කයින් සහ මානසික. ඉවසනවා, දරා ගන්න. එතකොට දු මේ කියලා ඉස්සරහින් එදිලා තියෙන නිපාත පදයෙන් නියෝජනය වෙන්නේ අදහස් වෙන්නේ දුෂ්කරයි අමාරුයි කියන අර්ථය. එතකොට පද දෙකේ අර්ථය එන්නේ දරා ගන්නවා දුෂ්කරයි. දරා ගන්න නමුත් දුෂ්කරයි. දරනවා නමුත් අමාරුයි. ඒකයි අර්ථය. දැන් දුක්ඛ කියන එකේ ස්වභාවය නිතරම දරා සිටීමක් තියෙනවා. කයින් මනසින් ඒක දරනවා නැත්තම් විඳිනවා ඉවසනවා නමුත් දුක් දුෂ්කරයි මේ දු සහක මේවා එකතු වෙනකොට එකතු වෙද්දි තමයි මැදට මේ මේ කයන්න දිත් වෙලා තවත් මේ ව්‍යංජනයක් එන්නේ උච්චාරණ පහසුව සඳහා දුක විතරක් උච්චාරණය කරද්දී අමාරුයි ඒක නිසා පද සංදි වීමේදී සාමාන්‍යයෙන් ව්‍යංජන දිත් වෙන ස්වභාවයක් තියෙනවා. pāli භාෂාවේ. ඒ අනුව තමයි දුක්ඛ කියලා මේ වචනේ සකස් වෙන්නේ. එතකොට මේකේ අර්ථය දරා සිටිනවා අමාරුවෙන්. දරා සිටිනවා අමාරුවෙන්. ක කමති දු මේ අමාරුවෙන් දරා සිටිනවා කියන අර්ථය. කයින් වේවා මනසින් වේවා අමාරුවෙන් දරා සිටින. සමහර අය මේ දුක්ඛ කියන එක ටිකක් මානසික පැත්තට වැඩි බරක් තියලා පැහැදිලි කරලා තියෙන මේක දුක කියන්නේ මනසින් මනසේම ඇති වෙන දෙයක් කියලා මානසිකයි කියලා ඒක නිකන් නාම ධර්මයක් පැත්තට වැඩියෙන් බර කරලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ශරීරයේ පැත්තෙනොත් අපි යම් යම් දේ දරා සිටිනවා අමාරුවෙන්. අපිට ඒක මේ සාකච්ඡාව ඉදිරියට යනකොට ඒක පැහැදිලි වෙවි. එතකොට මේ දරා සිටීම කියන එක දැරීම ස්වභාවයක්. අපි දැන් කයින් යම් යම් දේ දරනවා. විඳිනවයි කියන අර්ථෙත් මෙතෙන්ට ටිකක් කිට්ටු කරන්න බැරි නැහැ. කයින් විඳිනවා, මනසින් විඳිනවා. කයින් දරනවා, මනසින් දරනවා. කියන අර්ථේ. ඉතින් ඒක අපිට සිද්ධ වෙනවා. දැන් ඒක ස්වභාවිකයි. දැන් සරලව ගත්තොත් දැන් මේක අපි බලමු ඉදිරියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරය ඒ අනුවම අපිට මේක පැහැදිලි වෙනවා. එතකොට අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්පිය සංපයෝග පිය විප්‍රයෝග, ඉච්ඡාලාභ, පංචස්කන්ධ කියන ඒවා මේවා මේ ඇත්ත වශයෙන්ම ස්වභාවික දේවල්. දැන් ජරා මුලටම පැහැදිලි කරන්නේ කතමාච බික්කවේ ජරා. මේ ජරා කියන එක සිංහලෙන් අපි ගන්නේ දි รา පත් වීම කියන එක. ඉතින් ඒක මේ ධර්මතාවයක්, ස්වභාවයක්. මේ ස්වභාවයේ ස්වභාවයක් කියලා කියන්න පුළුවන් ටිකක් ගැඹුරු වචනයක්. මේ ස්වභාවයේ ස්වභාවයක්. නේචර් ඔෆ් ද නේචර් කියන්න පුළුවන් අපිට. ස්වභාවයේ ස්වභාවයක් ජරා කියලා කියන්නේ. සබාධමේ ස්වභාවයක්. ඕනම දෙයක් ඉතින් දි รา පත් වෙනවා. මේ මෙතෙන්දි රූපද නාමද කියලා නෑ හැබැයි. අන්න ඒක ටිකක් සැලකිල්ලට ගන්න ඕන. දැන් හැබැයි නිකන් රූප ධර්ම පැත්තෙන් තමයි මේක මේ ජරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට නිකන් ඒ පැත්තට බර ගතියක් වගේ පෙන්නනවා. ජාතේ සන්තේ සංසත්තානං තම්මි සම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්තචතා ආයුනෝ සංහාහිනි සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති බික්කවේ ජත්. ඒතර මේ විග්‍රහය අනුව මේ නාමයි රූපයි දෙකම අන්තර්ගත වෙනවා මෙතන. තේසං තේසං සත්තානං ඒ ඒ සත්වයන්ගේ ඒ වගේම කියන තම්මි තම්මි සත්ත නිකායේ ඒ ඒ සත්ව කොටාසවල නිකාය කියන්නේ කොටස කියන එකයි ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවල තිබෙනවා ජරා නිදිරාපත් වීම. ඒකට දැන් මේ සත්‍ය කිව්ව ගමන් අදහස් වෙන්නේ නාම විතරක් නෙමෙයි. නාම රූප දෙකමනේ. රූප විතරකුත් නෙමෙයි. එතකොට දැන් ජරා ජීර්ණතා ජරා ජීර්ණතා කිව්වම මේ රූපේ දි รา යෑම විතරක් නෙමෙයි නාමයේ දි รา යාම තියෙන. දැන් අපි ගත්තොත් රූපේ දි รา යාම අපි හැමෝටම ප්‍රත්‍යක්ෂයි. මොකද අපිට රූප කායක් තියෙනවා. ඊළඟට දැන් අපි රූප ධර්ම ගැන හොඳ පරිණත අවබෝධයක් තියෙනවා. මේ අජ්ජත් බහිද්දා වශයෙන් අපි කන්දපබ්බේදී රූපස්කන්ධය පැහැදිලි කරගත්තා. තමා වශයෙන් සලකන කොටසක් තියෙනවා. උද්දම් පාද තලා දෝකේ සමත්තක තජපරියන්තං කියලා. කෙස්මත්යෙන් යටද පාතලයෙන් උඩද හැම සීමා කරගෙන ඇති ඔය ඔන්න ඔය ඔය සීමාව ඇතුළත යමක් තියනවාද රූප ධර්මවල අජ්ජත්ව කොටස ඒක. හැමෙන් එහාට තියෙන ප්‍රමාණය අපිට කියන්න බැරි තරම්. හැම සීමාවෙන් එළියේ ඇඳුමේ ඉඳලා ඒ ඒ ඒ ප්‍රමාණය අපිට කියන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ඒ ටික අපි සලකන්නේ බහිද්දා රූප ධර්මවල කියලා. ඉතින් ඔය අජ්ජත් බහිද්දා ටික එකට එකතු වුණාම තමයි රූප කන්ද හැදෙන්නේ. ඉතින් ඒ රූප කන්ද ජරා ජීරණතා. හැබැයි මෙතෙන්දි රූප විතරක් ගන්නෙ නැහැ. නාමත් ගන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ගත්තොත් ඒවත් දි รา පත් වෙනවා. ඉතින් ওই දි รา පත් වීම අපි හුඟක්ම ඉලක්ක කරලා තියෙන්නේ රූප ධර්ම වලට. රූප ධර්ම සම්බන්ධයෙන් තමයි අපි කියන්නේ මේවා දි รา පත් වෙනවා කියලා. නමුත් නාම ධර්මත් දි รา පත් වෙනවා. ඒක ටිකක් ගැඹුරින් මෙතෙන්දී අපි තේරුම් ගන්න අවශ්‍යයි. දැන් වේදනාව දි รา පත් වෙනවා. ජරා ජීර්ණ වෙනවා. දැන් වේදනාව සමහර වෙලාවට සුඛ වෙන්න පුළුවන්. මුලදී ඒකේ සුඛ ගතිය බොහෝම ප්‍රකටව හොඳට තියෙනවා. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒකේ සුඛ ගතිය ජීර්ණ වෙනවා, දි รา පත් වෙනවා. දැන් ඒකේ සුඛ ගතිය අඩුයි. දැන් උදාහරණයක් හැටියට මම සරල උදාහරණ කියන්නම්. අපි හිතමු අපි මේ කායික ස්පර්ශය සඳහා කායික පහසුව සඳහා පහසුව සඳහා එතන තියෙන සුව සුවය සුඛ වේදනාව ලබන නිසායි පහසුව කියලා කියන්නේ. පහසුව සඳහා අපි යම් යම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කිට්ටු කරගන්නවා. හඳ පුතු මේස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. කාලයක් යනකොට මේකේ සුවගතිය අඩු වෙනවා කියලා අපි කියන්නේ. පහසුව නැත්නම් ඒක නිසානේ අපි අර ඒ භාණ්ඩය වෙනුවට තවත් භාණ්ඩයක් ගේන්නේ ඒක පැත්තකට දාලා. ඒකේ පහසුව දැන් අඩුයි. එතකොට මේ කොහේද මේක පුටුවේ පහසුව ගෙවිලාද අපේ අපේ ශාරීරියේ ප්‍රශ්නයක්ද මොකද්ද මේ තියෙන්නේ අපි සරල උදාහරණයක් ගත්තොත් අපිට මුලදී අපිට නිකම්ම බිම වාඩි වෙලා ඉන්න පුළුවන් පහසුවෙන් නිකම්ම බිම වාඩි වෙලා ඉන්නෝ පහසුවෙන් ටිකක් දවසක් යනකොට මේ නිකම් බිම වාඩි වෙන්න බෑ. අපහසුයි. එතකොට අපි කරන්නේ කොට්ටයක් නැත්තම් කුෂන් එකක් වගේ එකක ඉඳ ගන්න. ඉතින් ඒකට ආපුවම ඔන්න පහසුව දැනෙනවා. අර නිකම්ම බිම ඉන්නවට වැඩිය පහසුවක් ඒකේ දැනෙනවා. තවත් ටික කාලයක් යනකොට කුෂන් එකත් අපහසු වෙනවා. ඒකේ වාඩි වෙලා ඉන්න එකත් අපහසු වෙනවා. ඊට පස්සේ අපි පුටුවකට මාරු වෙනවා. මේ සරල පුටුවක් ඒ සඳහා අපි භාවිත කරනවා. ඊට පස්සේ පුටුවත් අපහසු වෙනවා. මේ පුටුව තවත් පහසු එකකට පහසු පුටුවකට යනවා වෙන්න පුළුවන් නැත්නම් ඇඳට යනවා වෙන්න පුළුවන්. දැන් එතකොට මේකේ මේ දි รา පත් උනේ ජරා ජීර්ණ උනේ මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තුද එහෙම නැත්නම් අපේ මේ ශරීරයේ මොකක් හරි දෙයක්ද ඇයි අපි අර නිකම්ම බිම වාඩි වෙලා හිටියේ පහසුවෙන් හිටියේ අපි කොට්ටේකම කොට්ටේකට මාරුණේ ඇයි? ඒ කොට්ටේ ඉඳපු අපි පුටුවට ආවේ ඇයි? පුටුවේ ඉඳපු අපි ඇඳට ආවේ ඇයි? එතකොට මේ දි รา පත් වීම මොකේද වෙලා තියෙන්නේ? අර ද්‍රව්‍ය භාණ්ඩ වස්තුවලද මොකේද? දැන් මේක ඔන්නොතෙන්දි තමයි අපි මේක භාවනාවට දාන තැන. තර්කයට දාන්නේ නැතුව අපි මේක භාවනාවට යොමු කරලා බලමු. බලන්න ඕන දැන්. මේ දි รา යන එක කොහේද මේ වෙන්නේ? ඉතින් අපි බැලුව බැලමට කොට්ට මාරු කරලා, පුටු මාරු කරලා, ඇඳම් මාරු කරලා, ඉතින් යාන වාහන මාරු කරලා, ඊවල් දොරවල් මාරු කරලා තියෙනවා. ඒවයිත් බලපුවාම අපි එක එක වැඩි පහසුකම් හදලා තියෙනවා. ගේ ඇතුලේ තිබුණු ඉතින් පහසුව තවත් ඉතින් කඩලා සකස් කරලා පහසුව සුව පහසුව සුව වැඩි කරලා තියෙනවා සුව. නමුත් මේකේ ගෙවි යාමක්මයි තියෙන්නේ. කොච්චර සුව පහසු කෙරුවත් ආපහු ඒක ඒක දිගටම ඒකේ ඉන්න බෑ. මොකද්ද මේ? මේක ධර්මතාවයක්, ස්වභාවයක්. ස්වභාවයක්. ඉතින් මේ සමහරට පුංචි කාලේ පුංචි දරුවෝ හරි අපූර්වට ඇඳුමක්වත් නැතුව ඔහේ නිකන් මහ පොළවේ තිබ්බ දැන හරි ෂෝක් එකට ඉන්නවා. මේගොල්ලන්ට පහසුව තියෙනවා. හැබැයි ටිකක් කරදඬු මෝරනකොට අර නිකන් බිම ඉඳ ගන්න බෑ. ඉතින් මේ කොට්ටයක් මොකක් හරි ගන්නවා. තවත් මෝරනකොට ඒක ඒකෙත් බෑ. ඉතින් පුටුවක ඉඳ ගන්න වෙනවා. තවත් එහාට එහාට යනකොට මේක අර කියපු தත්ත්වය ඇති වෙනවා. දැන් මේ දි รา පත් වීම කොතනද වෙන්නේ? අපේ ශරීරයේද නැත්නම් මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිලි පුටු යාන වාහන ගෙවල් දොරවල් වලද ගැඹුරින් මේක භාවනාවට යොමු කරලා බලන්න. කොහෙද මේ ජරා ධර්මතාවය? මේක ධර්මතාවයක්. කාගේවත් වැරැද්දක් අඩුපාඩුවක් අකුසලයක් පාපයක් එහෙම එකක් නෙමෙයි. ජරාව ධර්මතාවය. ඉතින් මේ ජරා ධර්මතාවය අපි හැමතිස්සෙම මේ අමාරුවෙන් දරා සිටිනවා. දැන් දුක්ඛ කියන වචනේ අපි ගත්තේ අමාරුවෙන් නමුත් දරා සිටිනවා කියන අර්ථය. දරා සිටිනවා නමුත් අමාරුවෙන්. ක දු දුක්ඛ එතකොට මේ ජරා ධර්මතාවයේ ධර්මතාවයක් නමුත් අපි කයින් සහ මනසින් මේක අමාරුවෙන් නමුත් දරා සිටිනවා. දරා සිටින්න වෙනවා. කයක් ඇති කලෙහි කයේ මේ ගෙවි දි รา යාම සිදු වෙනවා ස්වභාවිකයි. අපේ ශරීරවලට අපි හිත හොඳට හිත යොමු කරලා බැලුවොත් ඉතින් නිරන්තරයෙන් දිරනවා මේක. දිරාපත් වෙනවා. අර ඒකේ තියෙන අර අපි ඒකට නිකන් හොඳ හොඳ හොඳ ගතිය කියලා කියමු. ඇහි හොඳ ගතිය කියලා අපි කියන්නේ ඇහැ පේනවා. ඉතින් පේන ගතිය. කනේ හොඳ ගතිය කියන්නේ කන ඇහෙන ගතිය. නාසයේදී ඒකයි ඒ ඒ ගතිය ඒ ප්‍රසාද ගුණය අරක දි รา පත් වෙනවා. හැම ගත්තොත් හැමේ ඉතින් ඔපය ක්‍රමයෙන් ක්‍රමයෙන් දි รา පත් වෙනවා. දත ගත්තොත් දතේ ඉතින් ඒ ඔපය ශක්තිය සුද දි รา පත් වෙනවා. අපි දත් දිරලා කියලා කියනවා. කෙස් වල ඉතින් උපය කළු ගතිය මේවා ඉතින් දි รา පත් වෙනවා ක්‍රමයෙන්. ඒවා මේ කාගේවත් වැරදි අඩුපාඩුකම් කාගේවත් කර්මඵල කර්ම ගෙවනවවත් පව් කරපු නිසා වෙනවත් එහෙම නෙමෙයි. එහෙනම් ඉතින් පින් කරපු අයගෙත් කෙස් හිදෙනවා. පව් කරපු අයගෙත් කෙස් හිදෙනවා. තමයි පින් කරපු අයගෙත් හැම ජරාවට යනවා. පව් කරපු අයගෙත් හැම ජරාවට යනවා. එහෙනම් මේක පින්පව් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. කුසල් වඩ නැත්තන්ගෙත් මේවා දි รา පත් වෙනවා. අකුසල් වඩ නැත්තන්ගෙත් දි รา පත් වෙනවා. එහෙනම් මේක කුසල් අකුසල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සෝබා දහමේ ස්වභාවයක්. ස්වභාවයේ ස්වභාවයක්. එහෙමයි. ඉතින් ওই විදිහට අපි මේ ජරා ධර්මතාවය අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේක අමාරුවෙන් නමුත් දරා සිටිනවා. ඒක නිසා ජරාව දුකක් විදිහට විස්තර කරනවා. ජරා ජරාපි දුක්ඛෝ කියලා බුදුරජාන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. ජාතිපි දුක්ඛෝ මේ ඉතින් මම ජරාව මුලට ගත්තේ මොකද? මේ ಜಾති මේ පොඩ්ඩක් තියලා මේ ජරාව කියන ධර්මතාව අපිට ප්‍රකට වෙන්නේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ යම් සත්‍ය කොට්ටාසේක ඉපදුනොත් තමයි. උපන්නොත් තමයි. දැන් උපන් සත්වයාට තමයි මේක දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දැන් කිසියම් සත්ව කොට්ටාසයක ඉපදිලානේ. අපේ කොට්ටාසය අපේ නිකාය වෙන්නේ මිනිස්සුયો. ඉතින් තවත් සත්ව නිකායන් තියෙනවා. තිරිසන් සතුන් ඉන්නවා. ඉතින් අපිට ඒගොල්ලෝ පේන්නේ ඉන්නවා. තව ඉතින් දේව බ්‍රහ්ම ආදී සත්ව කොට්ටාස අනන්ත ඇති අපිට ප්‍රශ්නයක් නෑ කොච්චර තිබුණත්. අපිට ඕකේ සංඛ්‍යාත්මක වශයෙන් හොයන්න ඕනෙත් නෑ. තව සත්වනිකායන් කොච්චර තියනවද මේ ලෝකේ ආදී වශයෙන් හොයන්න ඕනේ නැහැ කිසිම කිසිම වැඩකට නැති මේ වැඩක් ඉතින්. ඉතින් නමුත් අර බුදුරජාන් වහන්සේ සමහර වෙලාවට තිරිසන් සතුන් ගැන, මිනිස්සුෝ ගැන, දෙවියෝ බ්‍රහ්මයෝ ගැන නිකන් සරල වශයෙන් කියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ සත්ව කොටාසේ ඉන්නේ ඔච්චරයි කියලා. ඒක අප්‍රමාණයි. ඉන්නේ ඔච්චරයි කිව්වොත් නිත්‍ය සංඥාවට වැටෙනවා. ඉතින් ඒ නිත්‍ය සංඥාවක් නැහැනේ අපේ ධහමට අනුව සියල්ල අනිත්‍යයි. එහෙනම් සත්ව කොටාසේ ඉන්නේ මිනිස්සුෝ දෙවියෝ, තිරිසන් සතුන්, බ්‍රහ්මයෝ ඒ විතරක් නෙමෙයි. තව අප්‍රමාණ ඇති. සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේගේ සිරිත තේරුම් ගැනීම සඳහා එකක් දෙකක් කියනවා මිසක මේකේ තියෙන සියල්ල මෙච්චරයි කියලා කියන්න යන්නේ නැහැ. මොකද කියන්න බෑ. නිතර වෙනස් වෙන දෙයක සියල්ල මෙච්චරයි කියලා කියන්නේ අනේක අඥානකම. බුදුවරු අඥාන වැඩ කරන්නේ නැහැ. සංඛ්‍යාත්මකව දක්වන්න උත්සාහ කරන ඕනම තැනක කරන්නේ අඥාන වැඩක්. ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ සංඛ්‍යාත්මකව කිව්වේ නැහැ කිසි දෙයක්. අපි හිතන්නේ බුදුහාමුදුරු සංඛ්‍යාවෙන් පෙන්නවා කියලා මෙච්චරයි තියෙන්නේ කියලා. නැහැ. තේරුම් ගැනීම සඳහා අපිට එකක් හරි දෙකක් හරි තුනක් හරි පෙන්නලා දෙනවා. එතකොට අපි හිතා ගන්න අපි වරද්ද ගන්නවා ආ මේකේ 3යි 1යි තියෙන්නේ. නැත්තම් මේකේ 2යි තියෙන්නේ. මේකේ 3යි තියෙන්නේ කියලා අපිට සංඛ්‍යාව උපාදාන කරනවා. උපාදාන කරපු ගමන් අපි නිත්‍ය සංඥාවකට ඇවිල්ලා ඉතින් අපි 3යි කියලා උපාදාන කරගත්ත එකට කවුරු හරි හතරකුත් වෙන්නොත් ඔන්න අපි රණ්ඩු කරගන්නවා. එහෙම නෙමෙයි. ඔකේ හතරක් නැහැ 3යි තියෙන්නේ. කොහොම කියලා. ඉතින් ඔය ගැටලුව මේ ධර්ම ධර්මය අවබෝධ කරගන්න නැත්තන්ගේ හුඟක් තියෙන ඔය ගැටලුව සංඛ්‍යා උපාදානයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ಜಾති මේ සත්ව කොටාස තේරුම් ගැනීම සඳහා සමහර තැන්වල ම්ම් මනුස්ස දේව බ්‍රහ්ම තිරච්ඡාන කියලා මේගොල්ලෝ දක්වලා තිබුණාට සත්ව කොටාස අප්පමෙයන් අසංකේයය. ඒක අපි හොයන්නේ නැහැ, ගණනය කරන්නේ නැහැ, අපිට වැඩක් නැහැ. අපි අඩුම ගානේ තිරිසන් සතුන් ගැනවත්, දෙවියෝ බ්‍රහ්මයෝ ගැනවත් හොයන්නේ නැහැ. කවුරු හරි එහෙම හොයන්නේ යනවනම් මේ ආර්ය ප්‍රතිපදාවෙන් පිට බැනපු අය. ඕන නැති එකක්. මේ හොයන්නේ මනුස්ස අපේ ජීවිත, අපේ නිකාය ගැන විතරයි. නිකාය ගොඩක් තියෙනවා. තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්ත නිකාය. නමුත් ඒ නිකායවල ගැන හොයන්න ඕනේ නැහැ. මේ අපේ නිකාය ගැන හෙව්වම ඇති. මොකද අපිට අදාළ නැහැ. අනිත් දෙවියන්ගේ දුක, බ්‍රහ්මයන්ගේ දුක, තිරිසන් සතුන්ගේ දුක අපිට අදාළ නැහැ. අපි යට සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න මිනිස්සු හැටියට අපි තිරිසන් සතුන්ට දුක් දෙන්න යන්නේ නැහැ. ඒ සතු සත්ව ඝාතනය කරන්න, සත්ව හිංසා කරන්න යන්නේ නැහැ. අපි දන්නවා අපිව ඝාතනය කෙරුවොත් අපිට හිංසා කෙරුවොත් ඒක අපිට තේරෙනවා. ඒක නිසා අපි ඒක කරන්න යන්නේ නැහැ. නමුත් මේ ඕන් දුකින් මුදවන්න ඒ වගේ වැඩවලට අපි යන්නේ නැහැ. දෙවියෝ බ්‍රහ්මයෝ තිරිසන් සතුන් දුකින් මුදවන්න. එහෙනම් ඉතින් මේ විශ්වයේ තියෙන හේලම සත්වනිකාය හොයලා හේරමල දුකින් මුදවන්න යන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ එහෙම කරේ නැහැ. Tamanට හමු වෙච්ච කවුරු හරි හිටියනම් කොයි සත්වනිකායේ හරි ඉතින් ඒගොල්ලන්ට දුක තියෙනවනම් ඉතින් ඒ දුකින් මිදීමේ මඟ කිව්ව මිසක මම මේ විශ්වයේ ඉන්න සියලුම සත්ත්වනිකායන් හොයලා මේ සත්ත්වයන්ගේ දුක දුක අවසන් කරන්න ඕනේ කියන වැඩකට බුදුහාමුදුරු බැස්සේ නැහැ බැස්සේ නැත්තේ මොකද මේ ඒක මහා අඥාන වැඩක්. ඒක නිසා ඕන කෙනෙකුට ඕන නිකායක ඕන සත්වයකට දුකෙන් මිදෙන්න මඟ කියලා තියලා නිකන් හිටියා. එච්චරයි බුදුවරුන්ගේ ක්‍රමය. ඒකට අපි ඉන්නේ අපි මනුස්ස නිකායේ කට්ටිය අපි දැනගන්න ඕන අපේ දුක මොකද්ද කියලා තේරුම් ගන්න. ඒකයි මේ දුක්ඛ සත්‍යය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඒක මේ අපි තුලින් තමන්ගේ කය මනස තුලින් තේරුම් ගන්න එකක් මිසක වෙන මොකක් හරි දෙයකින් අනුන් තුලින් වෙනත් අඩුම ගානේ වෙනත් මිනිස්සෙක් තුලින්වත් අපිට මේ මේ දේවල් දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්න බෑ. ඒක අපි තුලින්ම විතර අපේ කය මනස තුලින් පමණයි. වෙනත් එකකින් තේරුම් ගන්න ගියොත් ගිය ගමන්ම මේක අවුල් වෙනවා. මේක පච්චත්තම් වේදිතබ්බෝ තමා තුنين දැක ගන්න ඕන එක. ඉතින් ඔය ජරා ආදී ජරා මරණ ආදී කියන ධර්මතා ටික ප්‍රකට කරන්නේ ಜಾතිය විසින්. ಜಾති කියන්නේ ಜಾති විස්තර කරන්නේ මේ සතිපට්ඨාන දේශනාවේදී යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්칸ති අබිනිබ්බති කන්දානම් පාතු භවෝ ආයතනම් පටිලාභෝ කියලා. දැන් ඉතින් ඕවා අපිට විස්තර කරන්න ඕනෙත් නැහැ. මොකද අපි ඛණ්ඩ ආයතන පබ්බ පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔය ඔය ಜಾති කියන එක දැන් හොඳටම තේරෙනවා. ඛණ්ඩානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. මේ ස්කන්ධ පහළ වීම ආයතන ක්‍රියාත්මක වීම ඒ ඒ සත්වයන්ගේ සත්ව කොටාසවල ඒක තමයි ಜಾති කියන්නේ. ඉපදීම කියලා කියන්නේ. ඔය ಜಾති කියන එකට ඉතින් සිංහලෙන් දීලා තියෙන වචනේ ඉපදීම කියලා. ඒ වචනේ ඒ තරම් ඉතින් හොඳ හොඳ වචනයක් නෙමෙයි කියන්නේ. ಜಾති කියන එකේ අර්ථය හොඳින් ප්‍රකට වෙන වචනයක් නෙමෙයි ඉදීම කියන්නේ. ඉදීම කිව්වම නිකන් සත්‍යයන්ට අදාළ කරලයි කියන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ මේක මේ ಜಾති කියන එක ඊට වඩා ටිකක් ගැඹුරින් විස්තර කරලා තියෙනවා. තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ. ඒ සත්වයන්ගේ ඒ සත්ව කොටාසවල මේ හට ගැනීම සංජාති ඒ සංජානනය වීම ඔක්කන්ති ඒකට බැස ගැනීම අබිනිබ්බත්ති ආත්පසින් එහි මතුවීමේම ඒ ඒ කොටසේ කන්දානම් පාතු බාවෝ ඒ සත්ව කොටාසේටයි ස්කන්ධ පහළ වීම අපිට නම් ඉතින් පහයිනේ එතන තියෙන්නේ ආයතනානම් පටිලාභෝ ආයතන ඇතිවීම අපිට ආයතන වශයෙන් ගත්තම හයක්නේ ඉතින් අනිත් සත්වයන්ට අපි දන්නේ අපිට අදාළත් නෑ අපි හොයන්නෙත් නෑ අපිට ඕනෙත් නෑ ඉතින් ඒක නිසා අපේ කන්දයි අපේ ආයතනයි තේරුම් කරේ ඒකයි මීට කලින් බුදුරජාන් වහන්සේ. මේ ඉතින් ওই කන්දයි ආයතනයි පහළ වීම තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ওই විදිහට කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. ඔන්න ඔය විදිහට කන්ද පහළ වෙච්ච ආයතන පහළ වෙච්ච අයට තමයි මේ ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවට යටත් වෙන්නේ. අර කන්දයි ආයතනයි. මේ ජරාවටපත් වෙන්නේ. එතකොට කන්දවලයි ආයතනවලයි මොනවද තියෙන්නේ? නාමයි රූපයි. දැන් කන්ද කිව්වම රූප විතරක් ගන්න බෑනේ. නාමත් ඇතුළත්නේ. ආයතන ගත්තම් ඒත් ඉතින් රූප විතරක් නෙවෙයිනේ ආයතනත් මේ නාමත් ඇතුළත්නේ ආයතනවල. එහෙනම් ජරාවටපත් වෙනවා කිව්වම රූප විතරක් ගන්න ගැනීම වැරදි. නාම රූප තමයි දෙකම තමයි ජරා ජීර්ණ වෙන්නේ. කණ්ඩිච්ඡම් පාලිච්ඡම් කැඩෙන්නේ බිඳෙන්නේ. අර වලිත්තචතා වගේ වචන වලි වලිතචතා කියන තඩ කියන්නේ හැමත. වලි කියන්නේ රැලි වලට. එතකොට වලිතචතා කියන වචනේ තමයි ඔය හැම රැලි වැටෙනවා කියලා තමයි ඕවා පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ නිසා තමයි මේ මේ ජරා කියන එක ටිකක් රූප ධර්ම පැත්තට බර කරලා විස්තර කරන්න හේතු වෙලා තියෙනවා. මේ ආයුනෝ සංහානි කියන වචනේ ගත්තොත් බලන්න ඒක නාම රූප පැත්තට විතරක් ගන්න බෑ. දැන් නාම ධර්මයකත් ආයු තියෙනවා. රූප ධර්මයකත් ආයු තියෙනවා. එතකොට ආයුනෝ සංහානි ආයුෂ ගෙවි යාම කියනකොට එතකොට පැහැදිලිව මේ නාම රූප දෙකටම ඒක ගන්න පුළුවන්. ඉන්ද්‍රියානම් පරිපාකෝ. දැන් ඉන්ද්‍රිය කිව්වම මේ නාම ඉන්ද්‍රියයි රූප ඉන්ද්‍රියයි දෙකම තියෙනවා. දැන් රූප ඉන්ද්‍රිය තමයි අසගන්නාසයේ දිවකයි. නාම ඉන්ද්‍රිය ගත්තම ඉන්ද්‍රිය ඔය අපි දන්නවා ඉන්ද්‍රිය පහක් ගැන කියනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මවලදී නාම ඉන්ද්‍රිය. අසගන්නාසයේ දිවකය කිව්වොත් රූප ඉන්ද්‍රිය. එතකොට දැන් ඉන්ද්‍රියානම් කියලා තියෙන මේ මිසක මෙතන නාමේන්ද්‍රියද රූපේන්ද්‍රියද කියලා කියන්නේ. ඉතින් කොයි එකක් ගෙවිලා යන්නේ. දැන් සද්ධා වීර්ය හරි සමාධි ප්‍රඥා කියන ඒවා ගත්තත් ඒවා නිට්ටය නෑ. සද්ධාව අපි ඇති කරගත්තට සද්ධාව නිට්ටය නෑ. වීර්ය හරි සමාධි ප්‍රඥා කියන ඒවා අපි ඇති කරගත්තට ගොඩනගා ගත්තට ඒවා නිට්ටය නෑ. අනිත්‍ය ගෙවිලා යනවා. ජරාවටපත් වෙනවා. ඉතින් අපි කරන්නේ ඒවා නඩත්තු කරනවා. නඩත්තු කරන නිසා පවතින එකක් මිසක මේවා නිත්‍ය නෑ කිසිවක්. ඉතින් අපි අවශ්‍ය දේ විතරක් නඩත්තු කරගන්න. අපි දන්නවා නඩත්තු කරන්නේ නැත්නම් කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා. ඕනම දෙයක් නඩත්තු කරන්නේ නැතුව තියන්නකෝ. ටික කාලයක් මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ජරා ජීර්ණ වෙනවා. දි รา පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ කන්ද, මේ ආයතන, මේ ඔක්කොම ඉන්ද්‍රිය මේ හේරම ජරා දිරාපත් වෙනවා. ඒක මේ කාගේවත් ගැටලුවක් හරි ප්‍රශ්නයක් හරි නෙමෙයි ඒක ධර්මතාවය. දැන් එතකොට අපි ධම්මානුපස්සනාවේදී මේවා දිහා බලන්නේ පුද්ගලත්වයෙන් නෙමෙයි පුද්ගල ස්වરૂපයෙන් නෙමෙයි සත්පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා මේවා දිහා බලන්න ඕන ධර්මතාව විදිහට දකින්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අපි ඕවා සත්පුද්ගල සංඥාවට දාගෙනනේ. දැන් ජරාවටපත් වෙනකොට ඔන්න මම දාගන්නවා ඒකට. අනේ මං දිරාපත් වෙලා. මම මේ වයසට ගිහිල්ලා. මගේ හැම රැළ වෙටිලා. මගේ හැපෙනීම දැන් අඩුයි. මේ මගේ කණ්ඩිච්චම් පාලිච්චම් මගේ දත් කැඩිලා. කෙස් පැහිලා. මේ වලිත් තජතා මගේ හැම මේ රැලි වැටිලා නැත්තම් ඔයාගේ හැම රැලි වැටිලා මේ ඉතින් මොකද්ද කරන්නේ? ධර්මතාව වරද්ද ගන්න. අර ධර්මතාවට දානෝ දානෝ මම. මගේ දානෝ මම දානෝ. දාලා ඉතින් ඊට පස්සේ මට ඕන හැටියට කියලා තව මෝඩ වැඩක් පටන් ගන්න. එහෙම බෑ මේ ජරා තත්ත්වය එහෙම වෙන්න බෑ. තව ඩිංගක් මේක වෙනස් කරගන්න ඕන. මේ ජීර්ණතාවය මේ කැඩෙන්න කණ්ඩිච්චම් පාලිච්චම් මේව මට ඕන හැටියට ටිකක් හසුරවා ගන්න ඕන කියලා එතන ඉඳලා ඉතින් අර අවිද්‍යාව අවිද්‍යාත්මක මෝඩ වැඩේ කරන්න බහින. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා ධර්මතා හැටියට දකින්න මේවා මේවට මමත්වයේ දාන්න එපා. මේ ජරා ජීර්ණතාව මගේ නෙවෙයි. මම නෙවෙයි ඒක නිකන් සෝබාදහමේ දෙයක්. ඉතින් මගේ ඒකනම් මේක විතරක් එපෑ වෙන්නේ. ඉතින් අනිත් ඒවා බලපුවමත් ඒවයිත් මේ ජරා ජීර්ණතාවය සිද්ධ වෙනවා. එළියට බහැලා බලපුවම ගහේ කොලෙත් සිද්ධ වෙනවා. සතා සීපා වගේ සිද්ධ වෙනවා. කොතනත් ජරා ජීර්ණතාව සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි දකින්නේ මේ කාගේවත් අඩුපාඩුවක් වැරද්දක් දෝෂයක් කර්ම ගෙවීමක් පව් අකුසල් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි හේතුඵල ධර්මතාවයක් හැටියට ස්වභාවයේ ස්වභාවයක් ඒ කියන්නේ සබා දහමේ ස්වභාවයක්. එහෙමයි. ඉතින් එතකොට එහෙම දැක්කයින් පස්සේ මේවා පිළිබඳව යම්කිසි දුකක් තිබ්බනම් ඒ කියන්නේ ජරා දුක්ඛෝ කියවනේ. මේ මේ දුක කියන එකේදී තියෙනවා ස්වභාවික ස්වභාවික දුෂ්කරතාවයයි ඊට පස්සේ අවිද්‍යාව නිසා ඇති කරගන්න දුකයි කියලා දෙකක්. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ද්වාදශාංගයේ අග කියන දුක අර අපි කියන මේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියන එක නෙමෙයි. ඒක සංඛාර දුක්ඛය. හදාගන්න දුක කියන එකයි ස්වභාවික දුකයි කියලා දෙකක් තියෙනවා. දැන් මේ ස්වභාවික දුෂ්කරතාවය අපිට තියෙනවානේ. අපිට කියන්නේ ඒක අපිට කියන්නේ අපිට කියන එක හොඳ නෑ. ස්වභාවික දුෂ්කරතාවයක් තියෙනවා. මේ මේ මේ රූප ධර්මයේ ශරීරයේ තියෙනවා ඒක. මානසික පැත්තෙනුත් තියෙනවා. මේ ජරාවටපත් වෙන්නේ ශරීරය විතරක් නෙවෙයිනේ. නාම ධර්ම ජරාවට යනවා. දි รา පත් වෙනවා. ඉතින් එහෙම කිව්වම ටිකක් තේරුම් ගන්න සමහර ඇත්තන්ට අමාරුයි. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් නාම ධර්ම වලින් අපි උදාහරණයට ගමු සංඥාව. සංඥා කියන්නේ යමක් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් දකින ගතිය සහ දැකලා මතක තියෙන ගතිය. ඒකටනේ සංඥා කියන්නේ. දැන් ওই සංඥාව දි รา පත් වෙන්නේ නැද්ද? දැන් මම සරල උදාහරණයක් කිව්වොත් ඔන්න අපි හිතමු කවුරු හරි කෙනෙක් අපිට එයාගේ ටෙලිෆෝන් නම්බර එක කියනවා. මේ මට කතා කරන්න ගෙදර ගිහිල්ලා මට මේ ඔයත් එක්ක කතා කරගන්න පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේක තමයි මගේ නම්බර එක කියලා. ඉතින් ෆෝන් නම්බර එක කියනවා. එතකොට ඒක අපේ සංඥාවට වැටෙනවා. අපි අංකේ අඳුන ගන්නවා. අංකේ මතකයිද? ගෙදර ගියාම මොකද? සමහර වෙලාවට අංකේ මතක නැහැ. මතකයි මේක මුලට කිව්වේ බිඳුවයි මේකයි මේකයි කියලා. ඉතින් ඒ ඒ මුල් කෝඩ් එක සමහර විට මතකයි. ඉතිරි ටික මතක නැහැ මට. එහෙම මෙහෙම මතක. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ සංඥාව දිරාපත් වෙලා තියෙන්නේ. ජරා ජීර්ණ වෙලා තියෙන කිවිලා ගිහිල්ලා තියෙන එක්තරා හැබැයි කොටහක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. අහවලා මට මේ ෆෝන් නම්බර් එක කිව්ව බවත් එයාට මේ මාත් එක්ක යම් කිසි දෙයක් කතා කරගන්න අවශ්‍ය බවත් ඒ ටිකත් මතකයි. ඊළඟට ෆෝන් නම්බර් එකෙත් කෝඩ් එක මතකයි. එහෙන් මෙහෙන් අංකයක් දෙකක් මතකයි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ජරාවටපත් වෙලා තියෙන්නේ රූප ධර්මයේ විතරද? නෑ. නාම ධර්මයක් ජරාවටපත් වෙලා. දැන් ඔතෙන්දී අපි දුක් වෙලා වැඩක් තියනවාද? දැන් උන් ඕකට දුක හදනවා නම් ඒක අපේ අවිද්‍යාව මෝඩකම. ඉතින් ඔතන දුක හදන්න දෙයක් නෑ. නිකන් සංකාර දුක්ඛය හදන්න දෙයක් නැහැ. ඕකට තැවෙන්න, දැවෙන්න, කනගාටු වෙන්න, මට දොස් කියාගන්න, මට මේ මොකක්වත් මතක හිටින්නේ නැහැ. මට මේ ලෙඩක් ඊට පස්සේ හිතනවා මේ මට ලෙඩක් තියෙනවා මොකක්වත් මතක හිටින්නේ නැහැ කියලා. ඊට පස්සේ යනවා ඉතින් මතක ශක්තිය වර්ධනය කරන ඒවයි, අරවයි මේවයි ඊට පස්සේ තවත් විකාර පටන් ගන්න. නෑ සංඥා නාම ධර්මයේ ජරාවටපත් වෙනවා. සමහර විට වේගයෙන් මේක දි รา පත් වෙනවා. සමහර ඒවා හිමින් දි รา පත් වෙනවා. දැන් අපි දන්නවනේ සමහර දේවල් හරි වේගයෙන් දි รา පත් වෙනවා. දැන් යකඩ මෝදාශ්‍රයේ තිබුණොත් මෝදුකරේ යක තියෙන යකඩ වේගයෙන් දිරාපත් වෙනවා. හැබැයි රට මැද්දේ මෝදුහුලන් වදින්නේ නැති ප්‍රදේශවල තියෙන මේ යකඩ බොහොම හිමින් දිරාපත් වෙන්නේ. හිමින් නමුත් දිරාපත් වෙනවා. ඒතකොට දැන් අපිට ඕකට පුදුම වෙන්න දෙයක් නැහැනේ. මෙතන යකඩ මොකද මෙච්චර වේගෙන් දිරන්නේ? මෙහි තියෙන යකඩ මොකද මෙච්චර වේගෙන් දිරන්නේ කියලා ඕකට නිකන් උඩ පනින්න දෙයක් නැහැනේ. අපිට පේනවා මේක මේ මෝදුහුලනකට විවෘත වෙලා තියෙනවා. ඒක නිසා මේ මූදයිනේ තියෙන මේ ලවණ ගතිය ඇවිල්ලා ඒක වැටිලා ඉතින් යකඩ වේගයෙන් දිරනවා කියලා. එහෙම ලවණ හුළඟක් හමන්නේ නැති ප්‍රදේශවල තියෙන යකඩ එහෙම මේ ඔක්සයිඩ් හැදෙන්නේ එහෙම නැත්නම් දි รา පත් වෙන්නේ නැහැ. ඉතින් ඕක හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න. එතකොට සංඥාවත් සමහර වෙලාවට අර අරයා කියපු අංකේ ගලේ කෙටුවා වගේ ගෙදර ගිහිල්ලා බලපුවම මතකයි සමහර වෙලාවට. නමුත් දැන් ගෙදර ගිහිල්ලා බලපුවාම සමාජයට අංගෙ මතක නැහැ. එතකොට මේ හේතුඵල ධර්මානුකූලව අපි වෙන ඒකම නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරගෙන ගියා නම් මතකයි. ආයි ආයි මෙනෙහි කරුණා. නඩත්තු කෙරුවේ නැත්තම් ඒ සංඥාව ගෙවිලා ඒක කාගේවත් දෝෂයක් කාගේවත් වැරද්දක් නෙවෙයි. එතකොට නම් ජීවනතා දිලා එතනත් ඛණ්ඩිච්ඡන් තියෙන කැඩිලා තියෙන්නේ. කෑලි කෑලි කැඩිලා තියෙන කෝඩ් එක මතකයි. තව අංකයක් දෙකක් මතකයි. අනිත් ඒවා මතක නැහැ. ඒකයි. ඉතින් ওই ලක්ෂණේ නාම රූප දෙකේම තියෙනවා. ඊට පස්සේ ආයුනෝ සංහානි ඒක පවතින කාලේ ඉවර වෙනවා. අමාරු වෙලාවට ඒක අමතකම වෙලා යනවා. ගෙදර ආවා මෙහෙම කෙනෙක් හමු වුණ බවවත් එයාගේ ෆෝන් නම්බර එක කියපු බවවත් එයාට මාත් එක්ක කතා කරන්න ඕනේ කියපු බවවත් මොකක්වත් මතක නැහැ සමහර වෙලාවට ගෙදර ආවා. පස්සේ දවසක ආයි හමු වෙලා කියයි අරයා මේකෝ ඔයා මට කතා කරේ නෑනේ මං එදා ෆෝන් නම්බර් එකක් දුන්නනේ. එතකොට තමයි ආයෙ මතක් වෙන්නේ මෙහෙම එකක් කිව්වා නේද කියලා. එතකොට මොකද්ද වෙන්නේ මෙතන? සංඥාව ගෙවි යෑමක් තියෙනවා. සංඥාව ජරාපත් වීමක් තියෙනවා. දි รา පත් වීම. අන්තිමට මරණ. ඊළඟ කාරණේ. සංඥාව ಜಾති ඉපදුනා අරය කිව්වම ඒක තමයි ಜಾති හටගත්තා. හැබැයි හටගත්තු වෙලාවේ ඉඳලා සංඥාව ජරා, දි รา පත් වෙගෙන යනවා ඒක. අන්තිමට සංඥාව මරණ. අවසන් වෙනවා. ඒකයි කිව්වේ කතමංච බික්වේ මරණ. යන්තේ සන්තේ සංසත්තානං තම්මා තම්මා සත්තනිකාය චුතිචවනතා බේදෝ අන්තරදාන මච්චු මරණං කාල කිරියා කන්දානම් බේදෝ කලේවරස්සනික්කේපෝ ජීවිතෙන් දිරස් උපච්ඡේදෝ දං උච්චති බික්වේ මරණං කිව්වම හුඟක් වෙලාවට මේ මරණ ධර්මතාවය පැහැදිලි කරන්නේ සත්වයාගේ අවසන් වීම සම්බන්ධ කරලා. සත්වයාගේ අවසන් වීම කියනකොට රූප ධර්ම ටික විතරක් අවසන් වෙලා නාම ධර්ම ටික ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා සත්වයේගේ මරණය ගත්තම නාම රූප දෙකම අවසන් වෙන වෙලාව. එහෙමනේ. නාමයි රූපයි දෙකම අවසන් වෙනවා. මරණයේදී මේ කියන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්ම ටිකත් අවසන් වෙනවා. සතර මහා භූතත් නිමා වෙනවා. චත්තාරෝච මහා භූත. එහෙමනේ මරණේ. ඔක්කොම අවසන්. ඉතින් අන්තිමට කලේවරස්ස නික්කේපෝ අර ඉතිරි කලේවර කියන්නේ අතර අර ඉතුරු වෙලා තියෙන හතර මහා භූත කොටස අපි උකට මලමිණිය හරි මොකක් හරි කියනවනේ. ඉතින් ඒක බහැරවීමක් නැත්නම් ඇදවැටීමක් සිද්ධ වෙනවා. ඒ රූප ධර්ම පැත්තෙන්. නාම ධර්ම පැත්තෙන් එහෙම එකක් පෙන්වන්න බෑ. ඒවා ගෙවිලා ගිහිල්ලා අවසන් ඉවරයි. ඉතින් ඔය ඔය ස්වභාවය, ඔය ජාති ජරා මරණ. ඕක තමයි නිකන් හැම නාම රූප ධර්මයකම තියෙන පොදු ලක්ෂණය. ওই පොදු ලක්ෂණය. හට ගැනීම, ජාති, දි รา පත් වීම නැත්නම් ওই දි รา පත් වීමට තව වචනයක් කියන විපරිණාම කියලා. බුදුරජාන් වහන්සේ නිතර පාවිච්චි කරන වචනයක් තමයි විපරිණාමති අඤ්ඤතා හෝති කියලා. අඤ්ඤතා හෝති කිව්වේ මරණම් කියන එක. සම්පූර්ණම තිබුණු සත්‍යයෙන් වෙනස් තත්වයකටපත් වීම අඤ්ඤතා. ඒ අඤ්ඤතාවයට එන්නේ විපරිණාමය මගින් නැත්නම් ජරාව මගින් දි รา පත් වෙලා දි รา පත් වෙලා ගිහින් මේක අර උපන් හටගත් ස්වરૂපයෙන් අන්‍යම තත්වයකටපත් වීමක් පෙන්වනවා ඒකයි ලක්ෂණය ඉතින් ওই මූලික ලක්ෂණ තුන ජාති ජරා මරණ ඔය මැද්දේ සාමාන්‍යයෙන් මෙතන නැති තව ධර්මතාවයක් මම මෙතෙන්ට ඒකට කිතු කරන්න කැමතියි හැබැයි මේක සතිපට්ඨාන දේශනාවේ සඳහන් වෙලා නැහැ ව්‍යාධි ව්‍යාධි ධම්මෝ කියන එක ඔය ජරා ජාති ජරා මරණ කියන තුන මැද්දේ ඔය අතරේ පවතින එකක් ඒකයි. ජාති සහ මරණ අතරේ ජරාවත් ව්‍යාධියක් දකින්න පුළුවන්. ජාති කියන්නේ හට ගැනීමනේ. මරණ කියන්නේ නිමාවනේ. එතකොට ඔය දෙක අතරේ තමයි මේ ජරාව පෙන්වන්නේ. දි รา පත් වීම නැත්නම් විපරිණාමය පෙන්වන්නේ. ඒ වගේම ව්‍යාධි කියලා එකකුත් පෙන්වනවා. ලෙඩවීම කියන එක. ලෙඩවීම කියන එකෙන් අදහස් කරන්නේ අර පවතින ස්වභාවය වර්තමාන මොහොතේ පවතින ස්වභාවය හිටි ගමන්ම අවුල් වෙනවා. වෙනස් වෙනවා. දැන් අපිට ලෙඩක් කිව්වම අපි දන්නවනේ. මේ දැන් හිතිය මේ දැන් ඔන්න මොකක් හරි කැක්කුමක් හරි වේදනාවක් හරි මොකක් හරි කැඩීමක් බිඳීමක් හරි වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි ඉන්ද්‍රියක් හරියට වැඩ කරන්නේ නැතුව යනවා ටක් ගාලා. හෘදේ වස්තු වැඩ කරන්නේ නැතුව යනවා නතර වෙනවා හරි මොකක් හරි. ඉතින් අපි ඇහුවා මොකද්ද ලෙඩේ? ඉතින් heart attack කියලා. යාර වැඩ කරගෙන තිබුණක හිටි ගමන් ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණා. එහෙම නැත්නම් වේදනාවක් එක්කමක් ආවා. නැත්නම් කැඩීමක් බිඳීමක් වුණා. මොන හරි දෙයක් වෙනවා. එතකොට ඒක අර ජරා, ජාති සහ මරණ අතරේ ජාති මරණ දෙක අතරේ පවතින ධර්මතාවක් ජරා වගේම ව්‍යාධි. නමුත් ඒක මේ මේ දේශනාවේදී ඒක ඇතුළත් වෙලා නැහැ ව්‍යාධි කියන වචන. එතකොට ඔන්න ඔය මූලික ලක්ෂණ මේ තුන සුරු කරගෙන පවතින ඇති වෙන දේවල් තමයි ඊළඟට කියන්නේ. මොනවද ඊළඟට ඇති වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ සහ කන්ද. ওই ටික තමයි ඊළඟට පෙන්වන දේවල්. එතකොට මොනවද මේ ශෝක? එතකොට අර මේ ශෝක වෙන්නේ ශෝකේ විස්තර කරන්නේ මෙතන යෝ කෝ බික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති වික්කවේ සෝකෝ මේක ටිකක් නාම ධර්මයට බරයි රූප පැත්තට නෙවෙයි. ශෝක කියන එක අපි වචනේ විස්තර නොකරට ඒක අත්දැකීම තියෙනවනේ. ඒකට මේක ධර්මතාවක් විදිහට දැකීමයි මෙතෙන්දී අපි කරන්නේ. අපේ සතිපට්ඨාන භාවනාවේදී අපි කරන්නේ මේක අත්දැකීමක් දැනට අපි ශෝකය කියන එක තියෙනවා. ඒකට ශෝක වෙන්නේ අර කලින් කියපු හතරෙන් හතරම නිසා හෝ හතරෙන් එකක් හරි මොකක් හරි නිසා. ඉතින් ಜಾතිවලදී ශෝක වෙනවා ඉපදුනාම. යමක් හටගත්තම සමහර වෙලාවට ඒ හට ගැනීම දුකයි. දැන් ලෙඩක් වගේ එකක් හටගත්තම දුකයිනේ. එතකොට මේ සෝ ශෝක වීම හට ගැනීම නිසාත් වෙනවා. ජරාවටපත් වෙනකොටත් වෙනවා. මරණයටපත් වෙනකොටත් වෙනවා. ලෙඩ වෙනකොටත් වෙනවා. ශෝක වීම. එතකොට මේ අපි නිකන් හිතන්න හොඳ නෑ මේක මරණය නිසා විතර මරණය මරණය මරණ ධර්මතාවය ඇසුරෙන් පමණක් කිය ශෝකය කියලා. නැහැ. සෝචනා ගතිය. අර වින්දනයට බාධා කරන ඕනම තැනකදී සුඛ වේදනාවට බාධා කරන ඕනම තැනකදී මේ සෝචන ගතිය අපි තුල ඇති වෙනවා. මේක භාවනාවෙන් දකින්න ඕන කාරණයක්. අපිට ශෝකයක් ඇති වුණාම අපි බලන්න ඕනේ වෙලේ සිහිනුවන උපද්දලා දැන් මේ සතිපට්ඨාන භාවනාවේ සිහිනුවන ප්‍රධානයිනේ. සිහිනුවන උපද්දලා බලන්න ඕනේ මේ වෙලාවේ ශෝකයක් ඇති වුණා. ඉතින් අපි අර වින්දනයේට බාධාවක් වුණා. විශේෂයෙන් සුඛ වින්දනයේට. මරණයදිත් වෙන්නේ ඒක ජරාවටපත් වෙනකොටත් ඒක වෙන්නේ. හට ගන්නකොට සමහර දේවල් හට ගන්නකොටත් ඒක වෙන්නේ. දැන් මොකක් හරි බාධාකාරී දෙයක් හට ගන්නකොට ලෙඩක් හරි නැත්නම් වැරදි ගතිගුණයක් හරි මොකක් හරි දෙයක් හටගත්තම ආදාකාරී දෙයක් හටගත්තම ඒ ඒ හට ගැනීම පිළිබඳව ශෝක වෙනවා එතකොට දැන් මේ ශෝක වල ඉඳලා දැන් අපි මේක ශෝක කියන එක ස්වභාවික එකක් හැටියට දානවද එහෙම නැත්නම් අපේ අපේ වැරැද්දක් අපි කරන වැරැද්දක් හැටියට දානවාද? අපේ මේ කල්යාණ මිත්‍ර ටිකක් හිතලා බලන්න ශෝක වීම වැරැද්දක්ද? අපේ අවිද්‍යාව නිසා වෙන එකක්ද? එහෙම නැත්නම් ස්වභාවයේ ස්වභාවයක්ද? ඒ ස්වභාවික දෙයක්ද ඒක? ඇත්ත වශයෙන්ම මම නම් දකින්නේ මේක කාගේවත් දෝෂයක් හැටියට නෙවෙයි. දෝෂයක් හැටියට නෙමෙයි වේදනාව කියන සුඛ වේදනාවට බාධා වෙන තැනදී මනසේ මේ ස්වභාවය ඇති වෙනවා. හැබැයි අපිට මේ ශෝකය තුල සතිය පිහිටවන්න පුළුවන්. මට ශෝකයක් ඇති වුණා. මේ අඤ්‍යතරඤ්‍ය තරේන ව්‍යසනේන කියලා මෙතන බුදුජන් වහන්සේ දක්වන ව්‍යසනයක් ඇති වුණු වෙලාවක ව්‍යසනයක් කියන එක දන්නවනේ. ඒත් ඉතින් මොකක් හරි බාධාවක්නේ ව්‍යසන කියන්නේ දුක්ඛ ධම්මේන පුට්ටස්ස කිසියම් දුෂ්කරතාවයක් කට මුහුණ දීම දුක්ඛ ධම්මේන පුට්ටස්ස කියලා කියන්නේ ව්‍යසනයක් ඇති වුණාම දුෂ්කරතාවයකට මුහුණ දුන්නාම සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ ඇතුළත මේ සෝචනා ගතිය ඇති වෙනවා එතකොට මේක මේ කාගේවත් වැරද්දක් හැටියට හිතන්න එපා මේ අවිද්‍යාව නිසා කරගන්න එකක් හරි එහෙම එකක් නෙවෙයි. ස්වභාවික දෙයක්. ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්න. ඒක නිසා කවුරු හරි <clears throat> මේ යම් කිසි සිද්ධියකදී අඬනවා දොඩනවා නම් ඉතින් ඒක ගැන ටිකක් උපේක්ෂා වෙලා ඉන්න. Tamanට උනත් ඇඬෙනවා, ශෝක වෙනවා නම් ඉතින් ඒකේ සතිය පිහිටවගන්න. මට දැන් මේ සිද්ධිය නිසා මේ වෙසනේ නිසා මේ දුෂ්කරතාවයට මුහුණ දීමට සිදුවීම නිසා මගේ හිත තුළ එක්තරා ශෝකයක් තියෙනවා. මොකද අපි අර ඒ භාවනා ක්‍රමේ පුරුදු වුණානේ නීවරණ පබ්බේදී සන්තං වාජ්ජත්තං කිසියම් නීවරණ නැත්තම් කිසියම් ධර්මතාවයක් ඇති කල්ලි ඇති බව සම්තිමේ අජ්ජත්තං මා තුළ මේ ශෝකයේ ඇති බව දැනගන්න. දැන් අපි භාවනා ක්‍රමයේ මෙතෙන්ට ගෙනාවොත් සන්තං වා අජ්ජත්තං ශෝකං. තමා තුළ ශෝකයේ ඇති කලෙහි අත්තිමී අජ්ජත්තං ශෝකෝති පජානාති. ඉතින් මට දැන් එහෙම ශෝකයක් තියෙනවා පජානාති කියන්නේ අපි හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න. ඉතින් අර හිත නිකන් මේ දියාරු වෙලා වගේ හිතේ තියෙන ශක්තිමත් ගතිය අඩු වෙලා නිකන් එහෙම එකක් ඇති වෙන්නේ ශෝකේ. අපි ඉතින් ශෝක වෙලා තියෙනවා. ශෝක කනගාටු කියලා අපි ඔවට වචන දක්වලා තියෙනවා. ඒක දකින්න ඕන තමා තුළ මේක ධර්මතාවයක් හැටියට දකින්න ඕන. නොවිය යුක්තක්ය මේ අකුසලයක් කිය, පාපයක් කිය, වැරද්දක් කිය, කර්මඵල ගෙවනවායි ශෝක වෙන්නේ කියලා එහෙම කියන එක වැරදි. ඒ වගේ ඒවා කියන්න පුරුදු වෙලා තියෙන පස්සේ කාලේ. මේවා ධර්මතා. මෙතෙන්දී සතිය පිහිටව ගන්න ඕන සිහිය. සිහිය තමයි මෙතෙන්දී ප්‍රධාන දේ. සතිය පිහිටව ගන්න ඕන. ආ මෙහෙම හේතුඵල ධර්මතාවයක් මෙතන තියෙනවා නේද? වර්තමානයේ මෙහෙම දෙකක් පවතිනවා නේද කියලා. එතනින් එහාට කියන දේවලුත් එහෙම ඊළඟට කියන්නේ කතමාච කතමෝච භික්කවේ පරිදේවෝ. පරිදේව කියන එකට අපි සිංහලෙන් සාමාන්‍යයෙන් වැළපීම කියන වචනේ පාවිච්චි කරනවා. අඤ්‍යතරඤ්‍යතරේන වෙසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තම් පරිදේවිතත්තම් අයං උච්චති වික්‍රේ පරිදේව පරිදේව වැළපේනවා සමහර වෙලාවට අර ශෝක මට්ටම ඉක්මවා ගියාම පරිදේව කියන්නේ. අඬනවා කියලා අපි කියන්නේ. ඔය කියෝ කියෝ මොනවා හරි කියෝ කියෝ අඬනවා. ශෝක මට්ටමේදී එහෙම ඇඬිල්ලක් නැහැ. අන්තෝ ශෝකෝ තියෙන. ඒකට පාවිච්චි කරන වචනේ අන්තෝ. ඇතුලේ තියෙන. පරිදේව වෙනකොට මේක පිට කරනවා, කඳුළු පිට කරනවා, වචන කියවනවා, පොළොවේ හැපෙනවා, ඉතින් පදා ගන්නවා, নানা ආකාර දේවල්. පරිදේවේ ලක්ෂණේ. ඉතින් අර වගේ ව්‍යසනයක් වුණාම මේ කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දුන්නම ඔන්න ඕක වෙනවා. අර අර අරකෙම ශෝකේම මතුවට ගලා යාම ඉදිරි බාහිරට ගලා යාමක ස්වરૂපයක් පරිදේවේ පෙන්වන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ওই විදිහට. ඒකත් ධර්මතාවයක් ස්වභාවයක්. ඊළඟට කතමංච බික්කවේ දුක්ඛං දෝමනස්සං කියලා දෙකුත් ආපහු පැහැදිලි කරනවා. ඒ දෙක ටිකක් කයට මනසට වෙන් වෙන්වයි දක්වන්නේ. කතමංච බික්කවේ දුක්ඛං යංකෝ බික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. කෙලින්ම මේ කය සම්බන්ධ කරලා දැන් අර පොදුවේ කියන දුක්ඛ නෙමෙයි මෙතෙන්දි දුක්ඛං කියන වචනෙන් අදහස් කරලා තියෙන්නේ. මේ දුෂ්කරතාවයේ දෙකට බෙදෙනවා. කායිකම් කය සම්බන්ධ කයට සම්බන්ධ දුෂ්කරතා ඕන තරම් මතු වෙනෝනේ. අපි අර මුලින් කිව්වේ බිම වාඩි වෙලා ඉන්නව පහසුවෙන්. ටික වෙලාවක් යනකොට පහසුවෙන් බිම වාඩි වෙලා ඉන්න බැරුව යනවා. ඉතින් කාගේ වැරද්දද? කාගේවත් වැරද්දක්ද ඒක? පොළොවේ වැරද්දද? නැත්නම් ශරීරයේ වැරද්දද? නැහැ ඒක හේතුඵල ධර්මතාවයයි. කායිකං දුක්ඛං කායික දුෂ්කරතාවයක් මතුවේ. අසාතං අර පහසුව නැති වෙනවා. සාත කියන්නේ පහසුව වගේ එකක්. අසාත කියන්නේ අපහසුව කියන එකයි. කාය සංපස්සජන් දුක්ඛං අසාතං වේදිතං. කායට දැනෙනවා. කායට කාය සංපස්සය ස්පර්ශ වශයෙන් දැනෙන්න පටන් ගන්න කිසියම් අපහසුතාවයක්. ඒක ඊට පස්සේ ඉතින් අපි කොට්ටයක් දාගෙන ඉඳගන්න. තව ටික වෙලාවක් යනකොට ඒකෙත් මේක එනවා. ඊට පස්සේ පුටුවට යනවා. පුටුවේ ටික වෙලාවක් ඉනකොට ආයෙමත් මේක එනවා. කාය සංපස්සජං අසාතං වේදේතං. ඊට පස්සේ ආයෙ ඇඳට යනවා. ඉතින් මේක කොතෙන්දවත් ඉවර කරන්න පුළුවන්ද කියලා බලන්න. අපි හිතන්නේ මේක අවසන් කරන්න පුළුවන් කියලා. දැන් බිමේ ඉඳපු අපි කොට්ටේට ආපුවම හිතන කොට්ටේට ගියොත් මේක අවසන් වෙනවා කියලා. මේ බිමේ ඉන්නකොට තමයි මේ කායට දැනෙන මේ අපහසුව මම ඒකන කොට්ටයක් දාන්නේ. කොට්ටේට යනවා අපි. ඒ ගිය යන්නේ ඒකේ වැරද්දක් නැහැ. ගියාම ওই පොඩ්ඩකට తాවකාලිකව ඒක අවසන් වෙනවා. ඊට පස්සේ කොට්ටේ උඩත් ඇඹරෙන්න පටන් ගන්න ටික වෙලාවක් යනකොට. ඇයි ඉතින් මේක ඉවර ඉවරයක් නෑ. අපි හිතන්නේ මේක බිම වාඩි වෙලා ඉඳලා කොට්ටේ උඩ වාඩි වෙලා පාපුවම මේක ඉවර වෙනවා කියලා අවසන් වෙනවා. එහෙම එකක් නෑ. ආපහු මේක මතුවලා එනවා. අර නිකන් එතනත් පෙන්වන්නේ ජාති මරණ දෙක. අන්න දැන් කොට්ටේට ආපුවාම අර දුක්ඛ කියන එක මරණයටපත් වෙලා සුඛ කියන එක හටගත්. ඉතින් කොට්ටේ ටික වෙලාවක් ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ? ආපහු දුක්ඛ කියන එක හටගන්නවා සුඛ කියන එක මැරෙනවා. එතනක් තියෙන්නේ ජරා ධර්මයයි මරණ ධර්මයයි. ඉතින් දැන් මොකද කරන්නේ? දුක්ඛ කියන එක ඉපදුනානේ. ආපහු අපි මොකද කරන්නේ? කොට්ටේ හරියන්නේ නැහැ. පුටුවට යනවා. ඉතින් පුටුවට ගියාම ඔන්න ඒ දුක්ඛ ධර්මය මරණයටපත් වෙලා සුඛ ධර්මයේ ಜಾති වෙනවා. ඉතින් පුටුවේ ඉන්නවා ටික වෙලා. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අර අර සුඛ ධර්මයේ ගෙවිලා යනවා. සුඛ ධර්මතාවයේ ගෙවිලා. ගෙවිලා ආය දුක්ඛ ධර්මතාවයේ ಜಾති වෙනවා හටගන්න. ඉතින් හරියන්නේ මේ පුටුවේ වැඩිලා ඉන්න බෑ ඇඳට යන්න ඕන ලින්ගක් කියලා. ඉතින් ඇඳට ගිහිල්ලා දිගා වෙලා ඉන්නේ. ඉතින් ඇඳට ගියාම අර ආපහු සුඛ ධර්මයේ හටගත්ත දුක්ඛ ධර්මයේ ගෙවිලා ගියා. ඇඳෙත් ඉතින් එක එක ඉරියව්වක ඉන්නේ බෑ. අරහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා. ඒ මොකද? දැන් ඉතින් තේරෙනව මොකද්ද කියලා. මේක මේ කාගේවත් වැරද්දක් දෝෂයක් අඩුපාඩුවක් පව් ගෙවීමක් නෙවෙයි. ස්වභාවයේ ස්වභාවයක්. එක ධර්මතාවයක් අපි ඉතින් ඕක තේරුම් ගත්තනම් ඉවරයි. තේරුම් ගන්නනේ තියෙන්නේ. ඒකනේ බුදුරජාන් වහන්සේ දුක්ඛම් පරිඤ්ඤයං කිව්වේ. තේරුම් ගන්න ඕන. අපි ඕක දුක නැති කරන්න දඟලනවනේ. ඒකනේ මෙතන තියෙන අවිද්‍යාව. දුක කියන එක නැති කරන්න දඟලන. නෑ ඔය දුක්ඛම් පරිඤ්ඤයං. ඒකයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කිව්වේ නෑනේ දුක්ඛම් පාතබ්බං කියලා. අපි කරන්න යන්නේ දුක්ඛ දුක ප්‍රහාණය කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ දුක්ඛම් පරිණේයං කියලා. දුක්ඛ ස්වභාවය පිළිසිඳ දැනගන්න ඕන මේ දුෂ්කරතාවය. කය මනස තුල මතුවලා එන. ඊළඟට මනස මතුවලා එන తත්වයේ දෝමනස්සං කියලා තමයි මෙතෙන්දී විස්තර කරන්නේ. කතමංච බික්කේ දෝමනස්සං යංකෝ වික්කවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති වික්කවේ දෝමනස් අන්න මනසෙත් උහම අපහසුතාව එනවා අර අපි බිම ඉඳලා කොට්ටෙට ගියා කොට්ටෙන් පුටුවට ගියා පුටුවෙන් ඇඳට ගියා ඇඳෙත් පෙරලි පෙරලි ඉන්නවා ආපහු බිමට එනවා ආයෙ කොට්ටෙට මේ කරකැවිල්ල මේ දුක් චක්‍රය මේ දුෂ්කර චක්‍රය කය විතරක් නෙවෙයි මනසෙත් තියෙනවා ඒක ඕන්න අපි මනසින් සමහර වෙලාවට ඉතින් මොකක් හරි සතුටුදායක දෙයක් කර කර ඉන්නවා ඉතින් ඒක ඉවර වෙනවා ඒක ඉවරයි දැන් ඉතින් එතන සෝමනස්සේ ඉවරයි දෝමනස්සේ ඉතින් ගෙවිලා ගියායි ගිවිල ගියාම අපි තවත් සතුටුදායක දෙයකට හිත හිත දානවා. මොකක් හරි ඉතින් ඇහැ කනනාශේ දියකය යොදවල. ඉතින් ඔන්න මනෝ සංපස්සජං සෝමනස්සේ එනවා. ඒ සෝමනස්සේ ගිවිල යනවා. ආපහු දෝමනස්සේ. මොකක් හරි දුෂ්කරතාවයක්, අපහසුාවක්, කැක්කුමක්, වේදනාවක් ආපුවම මේ ලක්ෂණය තියෙනවා. ඒ දුෂ්කරතාවය, අපහසුය, ගැටලුව, ප්‍රශ්නය තියෙනකන් දෝමනස්සේ තියෙනවා. ීමස්මින් සතිය තං හෝති. මේ ඇති ගල්ලි මේ ඇත. ප්‍රශ්නේ තියෙනකන් අපිට ඉතින් මනසට එච්චර සාහනයක් නැහැ. ඉතින් මනස පීඩාකාරී. මොකද හිමස්මින් සති මේ ඇති ගල්ලි. එහෙමනේ. ඕන තරම් දෝමනස්ස තියෙනවා. මේ කාගේවත් වැරදි නෙමෙයි, අඩුපාඩු ගන්න නෙමෙයි, කෙලෙස් නෙමෙයි මේවා, පව් නෙමෙයි. මේ මොකක්වත් නෙමෙයි. මේ සම්පූර්ණ හේතුඵල ධර්මතා. ඉතින් මේකට සීනුවන උපද්දා ගන්න ඕන, වීරිය තියෙන්න ඕන. අර මූලික සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන මූලික කුසලතා මෙතන තියෙනවා. එහෙම නැත්නම් මේවයින් අපි මේ තවත් තවත් සංඛාර දුක්ඛ කියන ඒවා හදා ගන්න පටන් ගන්නවා. ඒක ධර්මතාවයක් හැටියට නොදැක්කොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා ධම්මානුපස්සනාවට ගෙනල්ලා තියෙන්නේ. මේවා දැන් කෙලින්ම ධර්මතා. හේතුඵල ධර්මතා. ඉතින් ඒ බව අවබෝධ කරගෙන සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්නවනම් මේවට යට නොවි වීරියෙන් ඉන්නවනම් ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක ඇති වුණා වගේම නැති වෙලා යයි. ඉතින් ಜಾති මරණ ස්වභාවයනේ ඉතින් ඒව කාටත් සියලු නාම ධර්මයන්ට පොදුයි. දෝමනස්සයටත් ඒක පොදුයි. දුකටත් ඒක පොදුයි. අපි ඉතින් දෝමනස්සයයි දුකයි කර තියාගත්තොත් මේක නඩත්තු කරන්න පටන් ගත්තොත් නේ මේක වැඩි වෙන්නේ. ඒක කරන්නේ අපේ අවිද්‍යාව නිසා. ඉතින් ওই විදිහට දුක්ඛන් දෝමනස්සං ඊළඟට පෙන්නන උපායාස කියලා සත්‍යයක්. කතමෝච භික්කවේ උපායාසෝ යෝකෝ භික්කවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්. අයං උච්චති භික්කවේ උපායාසෝ. උපායාස කියන්නේ තියා වෙහෙස කරගතිය. මේකේ තියෙන්නේ අර නිකන් කරලා ඉවරයක් නැති ලක්ෂණේ කරනවා කරනවා කරනවා ඉවරයක් නැහැ ඉවර කරන්න බැරි ගතියක් තියෙනවනේ සමහර දේවල් වල එකක් කරලා යන්තම් ওই මොකක් හරි ඉවර කරගත්තම තව එකක් එනවා ඒක ඉතින් ඒක කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ಗುಣ තව එකක් එනවා. ඉතින් ඒක කරන්න පටන් ගන්නවා. ඉතින් තව එකක් එනවා. ඒ ඉවරයක් නැති වෙහෙසක් කයින් මනසින් යනවා. ඒකට තමයි උපායාස කියලා කියන්නේ. ආයාස කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපාය මේ ආයාස කියන වචනේ අපිට තේරෙනවා. මොකද සිංහලේ ඒක යෙදෙන වචනයක්. පාලි වචනයක්. නමුත් අපි සිංහලනොත් යෙදෙනවා. ඉතින් අමාරුවෙන් කරගෙන යනවා මේ වැඩේ. නමුත් ඉවර කරන්න බැරි ගතියක් තියෙනවා. දැන් බලන්න අපි සරල උදාහරණ ගත්තොත් ඉතින් අපි මුදල් හම්බ ගන්නවානේ මහන්සි වෙලා. ඉතින් ඕක ඉවර කරන්න පුළුවන්ද මේ පැත්තෙන් මුදල් ගෙවි ගෙවි යන. අපි කියන්නේ මුදල් වියදම් වෙනවා කියලා. ඉතින් මෙහෙන් හම්බ ගන්නවා මෙහෙන් වියදම් කරනවා. දැන් මොකද ওই වැඩේ නතර කරන්න පුළුවන්ද? හැමදාම මේකට ප්‍රයත්නයක් තියෙනවා. අනිත් ඒවා බලන්න අම්මගේ තාත්තගේ වැඩ. දරුමල්ලන්ගේ වැඩ. ඉවර කරන්න පුළුවන්ද බලන්න. එක දරුවෙක්ගේ වැඩක් ඉවර කරා මේ ඉවරද? තව එක්කෙනා එයාගේ වැඩේ ඉවර කරා. අපි يعني එයාගේ වැඩේ අපි දරුවෝ දෙන්නයි කියලා හිතමු. ඒ වුණාට අර ඉවර කරපු වැඩේ ඇතුලේ තව මොකක් හරි එනවා. එයාගේ දරුවගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් එනවා. අන්න ඉතින් ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙනවා. නැති ඒකට යනවා. ඊට පස්සේ ඉවරයක් නෑ මේවයි. ඉවරයක් නෑ. එහෙනම් අපි ඉවරයි කියලා හිතුවොත් එහෙම ඒක හරි මුලාවක්. මේවා ඉවර කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒකම ලොකු අවිද්‍යාවක්. ඒකම ලොකු මුලාවක්. ඉතින් ඒකයි මේකේ මේ ලක්ෂණය. මේ ආයාස කර ගති ධර්මතාවයක්. නැවත නැවත දැන් දැන් කෑම උයන එක බලන්නකො. කෑම උයනවා මහන්සි වෙලා කෑම ගෙවිලා යනවා. කොහොමද ගෙවිලා යන්නේ? ඉතින් එක්ක කනවා නැත්නම් පිලුම් වෙලා යනවා. ඉතින් ආයෙ මොකද කරන්නේ? ඉතින් ආයෙම කන්න උයන්නේ. ඉතින් ඇඳුම් ගන්නවා ඇඳුම් දිරාපත් වෙනවා. ඉතින් ආයෙ ඇඳුම් ගන්න බැහැ. සල්ලි හම්බ කරනවා සල්ලි වැය වෙනවා. ඉතින් ආයෙ සල්ලි හම්බ කරන්නේ. නිරෝගීකම උපයනවා. නිරෝගීකම ගිවිල යනවා. ඉතින් ආයෙ නිරෝගීකම උපයන්නේ නැහැ. ආවස ගන්නවා. ඉතින් කාලා වේලා ඉතින් බේත් හේත් වලින් ආවස අපි ඇති කරගන්නවා. ආවස ගෙවෙනවා. ඉතින් ආයෙ ආවස ගන්නවා. ඉතින් මේ ගෙවෙන ගෙවෙනෙහි ආයෙ ගන්න දරන මේ ආයාසය මේක තමයි. ආයාසෝ උපායාසෝ ආයාසි තත්තං උපායාසි. මේ තමයි ස්වභාවය. නියම මේ කාගේවත් දොස් වැරදි අඩුපාඩුකම් එහෙම නෙමෙයි. අපි ඉතින් ඕවා හිතාගන්න මේක මගේ කර්මය මේක ඉවරයක් නැහැ. එතකොටම ඉතින් අවිද්‍යාවට ගිහිල්ලා තින්නේ. කතා කරන දෙයක් නැහැ. ධර්මතාවය තේරුම් ගත්තේ නැහැ. ඉතින් මොකක් හරි වෙන වෙන ඒ ආයාස අර එකට දෙක තුන දාගන්න. කර්මය කියලා ඊට පස්සේ ඉතින් යනවා. පේන බලන්නේ අය, දේවාල ගානේ අය. ඈ මොනවා හරි විකාර කරා. එහෙම නෙමෙයි තේරුම් ගන්න ඕන අපි මේක ධර්මතාවයක්. එකක් ඉවර කරාට ඒක ඉවර නෑ. ඒකම ආපහු කරකැවිලා එනවා. එහෙනම් අපි සල්ලි හම්බ කරලා ඉවර කරන්න එපා. ඉවර කරන්නේ කොහොමද? මෙහින් වියදම් වෙනවානේ. මේක ගෙවිලා යනවානේ. ಜಾති මරණ. සල්ලි වලටත් ಜಾති හට ගන්නවා. මරණ අවසන් වෙනවා. ඉතින් මොදලුත් එහෙම. වැඩ කොහෙද බලන්න ඉවර වෙන්නේ? නෑ ඒක වැඩක් ඉවර කරනකොට මෙන්න තව වැඩක් ඇවිල්ලා. ඉතින් ඒකත් මහන්සි වෙලා ඉතින් කැප වෙලා ඉවර කරනවා. ඉවර කළා කියලා අපි හිතමු. ආයි එකක් ඇවිල්ලා. ප්‍රශ්න එකක් ඉවර කරනවා. මෙන්න තව එකක් ඇවිල්ලා. ඉතින් මෙන්න මේවයි ඇතුලේ තියෙන වෙහෙස කරගතියයි ආයාසෝ ආයාසෝ ආයාසිතත්තං කියලා කිව්වේ. ඉන්නේ ස්වභාවය. ඒක මේ අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පෙන්වන මේවා මේ කාගේවත් වැරදි අඩුපාඩුකම්වත් දෝෂවත් කර්මවත් නෙවෙයි. මේවා ධර්මතා. ඊළඟට තවත් මේ ලිස්ට් එකේ ඉදිරියට පෙන්වනවා. මේවා නම් ඉතින් අපේ අත්දැකීමේ තියෙන නිසා මම ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. අප්පිය සම්පයෝගෝ, පිය විප්‍රයෝගෝ කියලා දෙකක් උගන්වනවා. මොනවාද ඉද ඉද යස්ස තේ හොන්ති අනිත්තා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ඒවා පනස්සතේ හොන්ති අනත්තකාමා අහිතකාමා අපාසුකාමා අයෝගක්ඛේමකාමා යාතේ තේහි සද්දින් සංගති සමාගමෝ සමෝදානං විස්සීභාවෝ අයං උච්චති බික්කවේ අපේ සම්පයෝගෝ දුක්ඛෝ තව දුෂ්කරතාවයක් මතුවෙනවා මොන දුෂ්කරතාවයක්ද අනිත්‍යා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා. ආ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙනවා අපි කැමති නැති දේවල්. ඊගෙන අපි බලන්න අකමැති රූප පේනවා. ආහන්න අකමැති ශබ්ද ඇහෙනවා. විඳින්න අකමැති ගඳ සුවඳ දැනෙනවා. විඳින්න අකමැති රස දැනෙනවා. විඳින්න අකමැති පහසයන් විඳින්න වෙනවා. හේතුඵල ධර්මානුකූල. ඒක ධම්මා. මේවා ධර්මතා. එච්චරයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අප්පිය සම්පයෝග කියන්නේ. ඉතින් ඒ වයින් පොඩ්ඩක් අනත්ත, අහිත, අපාසු, අයෝගක් කියන தත්වයන් ඇති වෙනවා. ඉතින් ඒවත් එක තේහි සද්දින් සංගති, සමාගමෝ සමෝදානම් මිශ්‍රී බව. ඉතින් අරවත් එක මිශ්‍ර වෙලා ඉන්න වෙනවා ඉතින්. අපි ඉතින් අරක මේ ප්‍රිය රූපේ විතරක් තෝරලා ගන්න හැදුවට හරියන්නේ අප්‍රිය රූපයත් ඔය ඇස්සේ ඇහැට වැටෙනවා. අපි ඉතින් ප්‍රිය ශබ්දේ විතරක් තෝරලා ගන්න බලනවා ඒ උනාට හරියන්නේ කන ඇරිලානේ තියෙන කන විවෘතනේ තියෙන අර අප්‍රිය ශබ්දයත් මේක අස්සට මිස් වෙනවා මිස්සී භාව. ඉතින් ඕක ධර්මතාවයක් හැටියට දැක්කනම් ගැටලුවක් නැහැ. ධර්මතාවයක් හැටියට නොදැක්කොත් උතන රණ්ඩුවක් පටන් ගන්න ප්‍රශ්නයක් ඇති කරගන්න සංකාර දුක්ඛය හට ගන්න අවිද්‍යාව කෙලෙස් පටන් ගන්නවා මට මේ මේක විතරයි මං ඉල්ලුවේ මේ ප්‍රිය රූපේ විතරයිල මොකටද මේ අප්‍රිය රූපේ මේ ගස්සේ දැම්මේ මං ඉල්ලුවේ ප්‍රිය ශබ්දේ විතරයි මොකටද අප්‍රිය ශබ්දේ දැම්මේ නේ අප්‍රිය ශබ්දේ දානවා දැන් බලන්නකො ගෙවල් දොරවල් වල අපි තින් නිතරම ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය ශබ්දේ ප්‍රිය රූපේ මොකද කරන්නේ ඒගොල්ලෝ ඔය අතරේ ප්‍රිය රූපය ASCII අප්‍රිය රූපයක් දාලාගෙන ප්‍රිය ශබ්දයේ ASCII අප්‍රිය ශබ්දයක් දානවා මේ ආදරණීය විදිහට කතා කර කර ඉන්න මිනිස්සයා ඊට පස්සේ ගොරෝසුට කතා කරනවා. ඉතින් එනේ අපි කියන ඉතින් ඔන්න තියෙන රණ්ඩුව පටන් ගන්නවා. මොකද මිනිස්සු මේ මේ අලු ගොරෝසුට කතා කරන්නේ. බැරිදම ඊට වැඩි මේ මේ ආදරෙන් ගෞරවයෙන් කතා කර. ඉතින් ඒක අපි අපි බලාපොරොත්තු වුණාට ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේක ඇස්සේ මිෂී භාවෝ මිශ්‍ර වෙලා යන්නේ. ගරුසරු තියෙන සමහර වෙලාවට අගෞරවනීය භාවයත් ඕකස්සෙන් එනෝයි. ඒකයි ස්වභාවය. මේක තමයි අප්‍රිය සම්පයෝග කියන්නේ. අප්‍රිය දේවල් වලට මිශ්‍ර වෙලා. පිය විප්‍රයෝග දුක්ඛෝ. මේ මොකද්ද? ඉදයස්ස දේහොන් තීට්ඨාකාන්තමනාපා රූපාසද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා ඒවා 50 තේහොන්ති අත්තකාම හිතකාම සුඛකාම යෝගක්ඛේම කාම මාතාවා පිතාවා භාතාවා භගිනීවා මිත්තාවා අමච්චාවා ඥාතිලා ලෝහිතාවා යාතේහි සද්දින් අසංගති අසමාගමෝ අසමෝදානං අමිස්සී භාවෝ එං උච්ච බිකවේ පීහි විප්පයෝග දුක් ඉතින් එතෙන්දි තව ටිකක් එකතු කරලා තියෙනවා අර අපිය සම්පයෝගයේ මේට වඩා පීවිප්පයෝගය විස්තර කරනකොට තවත් ටිකක් කරුණු වගේක් එකතු කරලා තියෙනවා අර අමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ විඳින්න වෙන එක අප්‍රිය සංපයෝග. විතරක් නෙමෙයි තින් අපේ සංගම කට්ටියත් මෙතන සඳහන් වෙලා තියෙනවා. කවුද? මාතා පිතා අම්මා තාත්තා බාතා භගිනී සහෝදරය සහෝදරි මිත්තා මච්චා යාළුවෝ මිත්‍රයෝ ඥාතු සලයෝ හිතා ඥාතීන් ඉතින් ආප සාමාන්‍යයෙන් අපි උන්දල ඒගොල්ලෝ එක්ක ඉතින් ප්‍රියතාවයක් නේ ඉතින් ගෙනියන්නේ නමුත් ඉතින් අප්‍රියතාවයක් ඇති වෙනවා. ඒගොල්ලොන්ගෙන්ම අප්‍රසන්න දේවල් මතුවලා එනවා ඉතින්. අපි මේගොල්ලෝ ඉතින් කිට්ටු කරගන්නේ සාමාන්‍ය ප්‍රිය ප්‍රිය ඥාතිවරු කියලා. ඒගොල්ලොන්ගෙන් මේක මතුවලා එනවා. ඊළඟට යම් පිච්ඡං නලබති මේ දුක්ඛ සත්‍ය අපි ධර්මතා හැටියට දකින්න මේ උත්සාහ කරන්නේ මේවා කාගේවත් වැරදි නෙමෙයි අඩුපාඩුකම් නෙමෙයි කර්ම ගෙවනවා නෙමෙයි මේවා ස්වභාවික දේවල් ස්වභාවික தත්ත්වයක්. ඉතින් ඒ විදිහට අපි මේක අවබෝධ කරගන්න, තේරුම් ගන්න, වටහා ගන්න. ඒකයි. ඊළඟට අපි ඊළඟ කාරණෙත් අතර කරලා අන්තිමට කියව පංච උපාදානස්කන්ධ කියන කාරණේ අපි ඔහොම පොඩ්ඩක් කියමු. ඊළඟට කියන්නේ යම් පිච්ඡං නලබති. තම්පි දුක්ඛං කියලා. අපි සාමාන්‍ය ජීවිතයේ යම් යම් දේවල් අපි මේ බලාපොරොත්තු වෙනවා. මේ මේ දේවල් තිබුණොත් හොඳයි ලැබුණොත් හොඳයි ආදී වශයෙන් කියලා. නමුත් මේ ලැබීම් තිබීම් අපේක්ෂා කරන දේවල් ඉතින් එහෙම ලැබෙන්නේ නැහැ. ඔය ઈચ્છා කියන කාරණේ අපි කතා කළා. දස සංඥාවලදීත් අපි මේක ගොඩාක් මේ සාකච්ඡා කර කාරණයක්. මේ ඉච්ඡා කියන වචනේ. එතකොට යම්පි ඉච්ඡං නලබති. තම්පි දුක්ඛ. මේ ඉච්ඡා කියන ස්වභාවය නැත්නම් බලාපොරොත්තු වෙන දේ නොලැබීම කියන කාරණා. ওই විදිහට. ඉතින් මොනවද ඒක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ටිකක් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා. කතමංච බික්කවේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජාති ධම්මානම් බික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජಂತಿ අහෝ වත මයං න ජාති ධම්මා අස්සාම මේ ජාති ධර්මයට මෝන දීලා තියෙන සත්‍යයන්ට ඉච්ඡාවක් ඇති වෙනවා අනේ මේ ජාති ධර්මයේ නොවේවා ඊට පස්සේ ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ. මේ ධර්මතාන් එතකොට මේ ධර්මතාවලට මූණ දීලා තියෙන සත්‍යයන්ට එවැනි ඉච්ඡාවක් ඇති වෙනවා. ඉච්ඡාවක් කියන්නේ ඉතින් කැමැත්තක් කියන්නේ. කැමැත්ත. ඉතින් ඒ කැමැත්ත ඇති වෙනවා. ඉතින් මොකද්ද අනේ මේක මෙහෙම නොවේවා. අපි කරා මේවා නොපැමිණේවා. මොනවද? මේ ජරාව ව්‍යාධිය, මරණය, දී කියන දේවල් නොවේවා කියන අදහසක් නිකන් ඇති වෙනවා. නමුත් ඒ දේ එහෙම වෙන්නේ අපි කලින් කතා කරන්නේ. ඒ දේවල් ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද්ද අර බලාපොරොත්තු කඩවීම කියන දේ සිද්ධ වෙන්නේ. ඉච්ඡා අලාභය. ඉච්ඡා කියන්නේ එතන බලාපොරොත්තු. ඒක කඩවීම කියන එකයි ඉච්ඡාලාභය කියලා කියන්නේ. නම් පිට්ටං නොලබ සම්පි දුක්ඛ. ඉතින් ඔය ප්‍රමාණයෙන් අද අපි සාකච්ඡාවේ මේ සාකච්ඡා කොටස නතර කරමු. මෙතෙන්දී අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි මේවා ඇත්ත වශයෙන්ම ධර්මතා. මේවා මේ මේ ඉදිරිපත් කරන දුක්ඛ සත්‍යයේදී ඉදිරිපත් කරන මේ කාරණා ಜಾති එක ಜಾති කියන්නේ අපි දන්නවා කිසියම් සත්ව කොටාසයක ඉපදීම ඉපදිච්ච කාටත් පොදුවේ උරුම වෙලා තියෙන පොදු ධර්මතා ටික. ඉතින් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අසෝතවා පුදුජන මට්ටමේදී අයට මේක පොදු ධර්මතාවක් හැටියට තේරුම් ගන්න අමාරුකමක් තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මේක මගේ කර්මේ නැත්නම් මම මේ ඊට ජීවිතයක කරපු දෙයක් මේ මට පළ දෙන්නේ එහෙම නැත්නම් මගේ මේ ඥාතියෙක් මිත්‍රයෙක් කවුරු හරි මට මේ කරනවා එහෙම නැත්නම් අසල්වාසිය කරනවා මේ විදිහට සමාවශයෙන් පුද්ගල සම්බන්ධතාවයක් මේකට දාගෙන එහෙම නැත්නම් වෙනත් පුද්ගල සම්බන්ධතාවයක් දාගෙන ධර්මතා මට්ටමින් මේවා දකින්න බැරි අර්බුදයක් බොහෝ වෙලාවට මේ සත්වයට තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? එතන ඉඳලා මේ සංඛාර දුක්ඛය පටන් ගන්නවා. මේවා ධර්මතා හැටියට නොදැක්කොත් එතන ඉඳලා වෙන්නේ සංඛාර දුක්ඛය පටන් ගන්නවා. ඒකයි ස්වභාවය. ඒකයි බුදුරජාණන් අපි ආපහු දුක් හදාගන්න එක අතර කරන්න. මේවා මේ ධර්මතා හැටියට දැක්කම ආයි මේවයි දුක් හදන්න දෙයක් නැහැ. මේවා ධර්මතා. කාටත් පොදුයි කාටත් උරුමයි. රහත් වෙලා හිටියත් මේවා මේ ටික මෙහෙමම තමයි යන්නේ. ඉතින් වෙනසකට තියෙන්නේ රහතන් වහන්සේලා මේවට මුහුණ දුන්නම මේ ධර්මතාවන්ට මුහුණ දුන්නම සිහිනුවණින් යුක්තයි. සීනුවණින් යුක්තයි වීර්යයෙන් යුක්තයි. ඒක නිසා අලුතෙන් මේවයින් තැවෙන්නේ, දුක් වෙන්නේ, කනගාටු වෙන්නේ අලුතෙන් සංකාර දුක. අලුතෙන් එකක් හදාගන්නේ නැහැ. පළවෙනි උල වදිනවා. උන්නාසලට. දෙවෙනි උල ඇනගන්නේ නැහැ. දැන් අසතෝ අපුදුජන මට්ටමේදී පළවෙනි උල වැදුනම ඒක තේරෙන්නේ නැති නිසා දෙවෙනි උලකුත් ඇනගන්න. දෙවෙනි උලට තමයි අපි සංකාර දුක්ඛ කියන්නේ. ඉතින් මේ පළවෙනි එක ධර්මතා. ඒවා ඉතින් දුක්ඛ තමයි, දුෂ්කරතා තමයි. අමාරුවෙන් දරා සිටින තත්වයන් තමයි. නමුත් මේවා ධර්මතා. හොඳයි මම හිතනවා අද අපේ කාල වේලාව සාකච්ඡාවට මීට වැඩිය ගැනීම සුදුසු නැහැ. ඉතින් අද අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස මේ සත්‍යපබ්බේට ආවේ සත්‍යපබ්බේ දුක්ඛ සත්‍යේනොත් කොටසක් විතරයි අපි අර අන්තිම පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කොටසට මං ගියේ නැහැ. ඒක ටිකක් අපි විස්තර කරන්න අවශ්‍ය කරන නිසා තව ඩිංගක් මේ මොකද එතන උපාදානයත් සම්බන්ධ කරලා ඒක අපි දෙවුණු අවස්ථාවකට තියමු. ඉතින් ওই විදිහට අපි මේවා ධර්මතා හැටියට අවබෝධ කරගත්තොත් ප්‍රශ්නයක් නැහැ. අනිශ්චිත විහරණයට යන්න පුළුවන්. සතිපට්ඨාන දේශනාවේ නිතරම කියන්නේ අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලානේ. මේවා ධර්මතා හැටියට දැක්කොත් මේවා එක නිශ්චිත වෙන්න ඕනේ නැහැ. නිශ්චිත වෙනවා කියන එක දැන් දන්නවනේ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, මානෙන් ඇලෙන ගැටෙන මුලා වෙන ගැතියනේ නිශ්චිත කියන්නේ. දැන් අපි මේවා ධර්මතා විදියට තේරුම් ගත්තම ඒ නිශ්චිත වෙන්න ඕනේ නැහැ. අනිශ්චිතෝ නචලති. නිශ්චිතස්ස චලිතං. මේකේ ප්‍රකම්පණය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක කොහොම ඇති වෙලා, පැවතිලා නැති වෙලා යනවා. අපිට ටිකක් අර ආයාසය කියන එක තියෙනවා. ආයාසය, උපායාසය තියෙනවා. ඒ ඒ කාරණේ හරි වැදගත්. යම් වෙහෙසක් දිගටම තියෙනවා. ඒ වෙහෙස නැහැ කිව්වොත් ඉතින් ඒක බොරුනේ. ඒ වෙහෙස ගතිය දිගටම තියෙනවා. මොකද වෙහෙස ගතිය දිගටම තියෙන්නේ මේ එකකවත් ඉවරයක් නැහැ. ජීවිතේ පවතිනකම් මේ දේවල් වල කිසියම් ආකාරයක මේ පැවැත්මක් නැත්නම් ඉවරයක් නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක ඉවරයක් නැති ගතිය ධර්මතාවයක් හැටියට දැක්කොත් ප්‍රශ්නයක් නෑ. හොඳයි මම කැමතියි මේ මට්ටමින් අපේ අද දහම් සාකච්ඡාව නිමා කරන්න. අපේ දහම් මණ්ඩපේ ඉන්න ඇත්තන්ට මොනවා හරි අපිට කියනවා නම් සාකච්ඡා කරන්න දෙයක්, විමසන්න දෙයක්, කතා බහ කරන්න දෙයක් අපි ඒ සඳහා අවස්ථාව ගනිමු කියලා යෝජනා කරමින් මගේ මූලික පැහැදිලි කිරීම මම මෙතනින් නිමා කරන්න කැමතියි. මොනවද අපිට මේ සම්බන්ධයෙන් කතා කරන් කතා බහ කරන්න තියෙන්නේ අපිට තව පොඩි කාලයක් ගත කරන්නත් පුළුවන්කම තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. ඔව් මම මේ අලුතෙන් මේ group එක සම්බන්ධ වුණේ ඒ හින්දා මේ මට තියෙන ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට ඒක කලින් අහලා තියෙනවනම් සමා වෙන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ මේ මේක මේ මේ ගැටලුව මට ආවේ මේ චූඩ වේදාල්වල සූත්‍රය කියවනකොට දැන් පංච මේකේ තියෙනවනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට සිතිවිල්ලක් හරි අරමුණක් හරි එනවා නම් ඒක මතුවෙන්නේ පංච උපාදානස්කන්ධයක් විදිහටනේ. එතකොට ඒ කියන්නේ අපිට එන අරමුණු හරි සිතිවිලි හරි අන්තිමේදී අපිට දුකක් කියලා තේරෙන්න ඕනේ. එහෙමද? ඒකේ අදහස. ඔව් මෙතන මහත්යාගේ අදහසේ පොඩි දෝෂයක් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලා ඒක නිවැරදි කරන්නම්. අදහස් හෝ සිතවිලි අදහස් හෝ සිතවිලි ඇති වෙන්නේ උපාදානයේ නිසා නෙමෙයි. ඒක ධර්මතාවයක්. දැන් මොන අපි මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු අපිට දැන් ශබ්දයක් ඇහෙනවා කියලා. දැන් ශබ්දයක් ඇහිම ස්වභාවික දෙයක් නේ. කන ඇති කල්ලි, ශබ්ද ඇති කල්ලි ඔන්න අපිට ශබ්ද ඇහෙනවා. ඒතකොට ශබ්දයක් ඇහුනම අපි හිතමු ගේ ඇතුලේ මොකක් හරි වැටෙන ශබ්දයක් ඇහුණා කියලා. එතකොට ඒ ශබ්දයේ ඇසීම නිසා ශබ්දය අඳුනගන්න. ආ මේ ශබ්දයක් මොකද්ද වැටුනේ? ආ මොකක් හරි වැටුණා හරියටම පැහැදිලි නෑ නමුත් වැටුණ ශබ්දය අඳුනගත්තා. ඊට පස්සේ මොකද්ද කියලා බලන්න ඕන කියලා හිතෙනවා. මොකද්ද මේ වැටුනේ කියලා බලන්න ඕන කියලා අපිට හිතෙනවා. දැන් මෙතන කිසිම ආකාරයක උපාදානයක් නෑ. තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීමක් නෑ. මේ සිතුවිල්ලක් ඇති වුණා, අදහසක් ඇති වුණා. ඒක සම්පූර්ණ ධර්මතාවයක් හේතුඵල ධර්මතාවයක් එතන තියෙන්නේ. ඉතින් ඒ ඒ ඒ සිද්ධිය ඇතුලේ මොනවා හරි අපි තණ්හාවක් මානයක් දික්කියක් ක්ලේශයක් ඇති කරගත්ත නම් තමයි ඔන්න උපාදානයට යන්නේ. ඒකට ඒක එහෙමයි. ඒ කාරණේ ඊළඟට අන්න ඒක තමයි මම නිවැරදි වෙන්න ඕනේ කියමු කාරණේ. ඒක දැන් මහත්තයාට පැහැදිලිනේ? හා පැහැදිලි. ඔව්. ඊළඟට මහත්තයාගේ ප්‍රශ්නේ ඊළඟ කොටස දැන් මේ ඇති වුණු తත්වය දැන් ඔන්න ඇහැ තියෙනවා මේ කන තියෙනවා ශබ්ද ඇහෙනවා ඊට පස්සේ අතන භාණ්ඩයක් මොකක් හරි බිම වැටුණා ඊට පස්සේ මට ඒක ඇහුණා මට හිතුණා මේක බලන්න යන්න ඕන මොකද්ද මේ බිම වැටුනේ කියලා බලන්න යන්න ඕන කියලා එතකොට මේ සිද්ධි ටික ධර්මතාවයක් හැටියට අවබෝධ කරගත්තොත් උතන දුකක් නෙමෙයි මේ ටික යම්කිසි දේවල් යම්කිසි සිද්ධි ටික. අපි හිතමු අතන වැටිලා තියෙන්නේ තමන් ප්‍රිය කරන තමන් පාවිච්චි කරන පිඟාන නැත්තම් කෝප්පේ කියලා. උදාහරණයක් හැටියට වැටිලා බිඳිලා දැන් ගිහිල්ලා බලපුවා. දැන් ඒකත් අපි එතකොට පොඩ්ඩක් අර අපි කියපු නිකන් ශෝකයක් හරි පොඩ්ඩක් නිකන් අපහසුතාවයක් වගේ දැනෙන්න පුළුවන්. එතකොට අපි එතනත් ධර්මතාව මෙනෙහි කරොත් දැන් මේ කෝපයක් උඩ තිබ්බම සාමාන්‍යයෙන් බිම වැටෙන මොකක් හරි අතහැපුණොත් පූසපැන්නොත් මොන හරි වුණොත් වැටෙනවනේ. එතකොට ඒකත් හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන්. ඊළඟට කෝපෙ බිඳිච්ච එක ගැන මට පොඩි ශෝකයක් තියෙනවා. මං හරි මහන්සි වෙලා කොච්චර කාලයක් මම මේක පරිස්සමෙන් තියාගත්තද මේ කියලා එතකොට පොඩි ශෝකයක් එන්න පුළුවන්. ඒකත් හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කොත් ඔය සිද්ධි ධාමයේම කිසිම ගැටලුවක් නැහැ. මෙතන කිසිම උපාදානයක්, ක්ලේශයක් මතුවෙන්නේ නැහැ. හැබැයි ඔතේ ඔය මට්ටමට එන්න අපිට සැලකිය යුතු ප්‍රඥාවකුයි බරපතල සිහියකුයි බරපතල වීර්යකුයි අවශ්‍යයි. එතන සතිපට්ඨානය වුණොත් එතන සිහිනුවන වීර්යය පැවැත්වුවොත් තමයි අර සංසිද්ධි ටිකෙන් දුක අර සංකාර දුක්ඛය අලුත් දුකක් හදන්නේ අලුත් ක්ලේශයක් හදන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒ සිහිනවන වීරිය නොතිබ්බොත් ඔය සිද්ධි ඇතුලේ නොඑක් තැන්වලදී කෙලෙස් හැදෙන්න පුළුවන්. අපි හිතමු අර මුල්ම සද්දයන් අවස්ථාව කියලා. මේ සද්දයන් අවස්ථාවේ අපි ඔන්න පොතක් බල බල හිටියා හරි මොකක් හරි බණක් අහා හිටියා අපි කැමති දෙයක ඉඳලා ඉන්න වෙලාවේ තමයි ඩෝංගාල සද්ද ඇහිලා අර අපේ අවධානය කැඩුනා. එතකොට එවලි අපිට තරහ යන්න පුළුවන්. මොකද්ද මේ සද්දේ මම මේ කොච්චර මේ මේකට හිත යොමු කරගෙන හිටියද කියලා. නමුත් අර ධර්මතාවයක් හැටියට දැක්කොත් එතන ක්ලේශය උපදින්නේ නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා බලනවානේ මොකද්ද මේ වැටුනේ කියලා. ඒකට වැටිලා තියෙන්නේ මේ මගේ කෝප්පේ මං කන පිඟාන හරි මොකක් හරි මං කැමති දෙයක් මල් පෝච්චි හරි මොකක් හරි. හරි එතෙන්දිත් සමායට ක්ලේශයක් උපදින්න පුළුවන් අපි සීනෝනේ යුක්ත නොවුනොත්. හැබැයි යුක්ත වුණොත් එතන ක්ලේශය උපදින්නෙත් නැහැ. එතකොට අපිට පේනවා මේ සිද්ධිදාමයේ ධර්මතා. මේ ටික. හැබැයි මේ සිද්ධිය ඇතුලේ අපි ඒ ඒ තැන සිහිනුවණින් යුක්ත නොවුනොත් ක්ලේශය උපදින්න දුක උපදින්න ඉඩ තියෙනවා. ඒකයි ස්වභාවය. එහෙමයි. තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ කොහොම කෙටියෙන්. ස්වාමීන් වහන්සේ මේ දැන් අර යම් පිටයන් නලබති සම්පිදුක්කම් කියන තැන තව කම්බිනේෂන් එකක් එනවනේ දැන් අර කැමති දේ නොලැබීම වගේම අකමැති දේ ලැබීම වගේ එකක්. ඒකට ඒක කොතන හරි සම්බන්ධ වෙලා තියෙනවා සම්මත මෙතන. ඔව් තියෙනවා. එතකොට යම් පිටං නොලැබති කියන තැන ඉතින් මේ අකමැති දේ ලැබීමත් ඒක ඇතුළෙම තියෙනවා ඇත්ත වශයෙන්ම මේ හරියට ගත්තොත් ඒක අර මහත්තයා කිව්වා වගේ මේකේ යම් පිටං නොලැබති මේ වගේම මේ දැන් අප්පිය සම්පයෝග කියන තැන තියෙන්නේ ඒකනේ. අපි ඒක තමයි. ඔව්. කැමති දේ ලැබීමයි අකමැති දේ නොලැබීම. මේක කැමති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. ඉතින් අපිට අර එකම ඇතුලේ මේ දෙක දකින්න පුළුවන්. පුළුවන්. එහෙම නැතුව අර අනිච්ඡං ලබති වගේ යෙදුමක් මේකේ යෙදෙන්නේ නැහැ. ඉච්ඡං නලබති කියලා තමයි අය සූත්‍රයේ යෙදিলা තියෙන්නේ. ඉච්ඡං නලබති. Um, අනිත් එක එහෙමනම් අනිත් පැත්තට යෙදෙන්න එපා අනිත්යෙන් ලබති කියලා. එහෙම ඔව් එහෙම යෙදුමක් නැහැ. අකමැති දේ ලැබීම කියන යෙදුම සූත්‍රේ නැහැ. ඉච්ඡං නලබති ඉච්ඡං නලබති කියන යෙදුම විතරයි තියෙන්නේ. නමුත් අපි ඒක ඇතුළෙන්ම මේක මාත්‍යක වගේ මතු කරලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයට ඒක මතු කරලා ගන්න පුළුවන්. මොකද මේ අපේ සම්පයෝග කියන එකක් උඩින් තියෙනවත්නේ. එහෙමයි. ඔව් එහෙමයි. අනිත් එක ස්වාමීන් වහන්සේ අන්තිම ප්‍රශ්නේ මේ දැන් අපිට මේ පූර්ණ අවබෝධයට එනකොට ස්වාමීන් වහන්සේ ওই පංච උපාදානස්කන්ධයක මේ ලිස්ට් කරලා තියෙනවා නිදුත් 11ක් ඒ 11ම අවබෝධ වෙන්නේ ඕනේද? ඇත්ත වශයෙන්ම මෙහෙමයි. අපි අර අපි මම දේශනා මුලදීත් කිව්වා මේ සංඛ්‍යාත්මක බුදුරජාණන් වහන්සේ තේරුම් ගැනීම සඳහා වේ ටිකක් ටිකක් පැහැදිලි කරනවානේ. එතකොට මේක සමහරට එකකින් දෙකකින් කෙනෙකුට පැහැදිලි වෙන්න පුළුවන්, අවබෝධ වෙන්න පුළුවන්. එතකොට දැන් ජාති දුක්ඛය පැහැදිලි කරපුවාම එතනින් අනිත් ඒවා ඔක්කොම නිකම්ම නිකන් ලයිට් එක දැම්මා වගේ කෙනෙකුට මේක ඔක්කොම ආත්මයෙන් අවබෝධ වෙන්නත් පුළුවන්. අර උග්ගටි තඥ වගේ ප්‍රඥාව දිනු කරපු කෙනෙකුට. නමුත් බුදුරජාන් වහන්සේ එකක් කියලා නතර කරන්නේ නැත්තේ මොකද මේ හැමෝම නිකන් උග්ගටි තඥ මානසිකත්වයේ තියෙන අය නෙවෙයි. කියන්නේ හොඳ ප්‍රඥාවන්ත අය නෙමෙයි. ඒගොල්ලන්ට තව තව තව උදාහරණ කියනවා. දැන් මේ අර ජාති වලින් පස්සේ ජරා ව්‍යාධි මරණ, අප්‍රිය සංපයෝග, පීවිප්පයෝග, ඉච්ඡාලාභ, ඔහොම ඔහොම ඔහොම මේ දේශනා කරගෙන යන්නේ මේ කොහෙදි හරි මෙයාට මේක වැටහෙනවා. පොත කොයි මට්ටමකදී හරි. ඉතින් බලපුවාම කියාගෙන කියාගෙන යද්දී ඔය 11ක් 12ක් සංඛ්‍යාත්මකව අපි ගණනය කරනවානේ ඕවා. ඉතින් කියාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකයි උතන තියෙන්නේ. හරි සම්මාසෝබාසිත නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන සම්මානස ගොඩාක් පිටින් සන්නයි. ත්වන් සරණයි. හොඳයි වෙනත් අපිට කතා බහ කළ යුතු දේ නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. එතකොට අපි අද අවධානය යොමු කළේ මේ මහා සතිපට්ඨාන දේශනාවේ සත්‍ය පබ්බයට ධම්මානුපස්සනාව ඇතුළත්. ඒතර දැන් අපිට තේරෙන්න ඕන මේ සියලුම සංසිද්ධි අපේ මීට කලින් විවිධ විදියට මේවා අර්ථකථනය කරා ඉතින් අප්පිය සංප්‍රයෝග පිය විප්‍රයෝග ඉච්ඡාලාභ ආදී වශයෙන් සම්මුතික වශයෙන් අපි ඒවා තවදුරටත් විවහාර කරාට මොකද ඇත්ත වශයෙන් මේවා ධර්මතා හේතුඵල ධර්මතා හැටියට දකින්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ අලුත් කෙලෙස් නැතන් කිසිම ක්ලේශයක් උපදින්න ඉඩක් නැහැ. මේවා ධර්මතාවයක් හැටියට දැක්කොත්. නමුත් මේවා තියෙන ගැටලුව සත්පුද්ගල සංඥාවෙන් Tamanට දාලා අනුන්ට දාලා මේ කර්මඵලවලට දාලා මොනවා හරි විදියකට ඍජුව හෝ වක්‍රව Tamange කරගන්නවා. දානුන්ට දාන්නෙත් ඒ අදහසින්මයි. එක්ක ඍජුව තමන්ගේ කරගන්නව නැත්නම් වක්‍රව තමන්ගේ කරගන්න. දැන් මම කෙරුවා කියනවා එහෙම නැත්නම් අහවලා මට කෙරුවා කියනවා. ඉතින් කොහොම කෙරුවත් අන්තිමට තමන්ට දාගෙන මේවා ධර්මතාවයේ හැටියට දකින්න නැතුව අන්තිමට මේක තමන්ට තමන්ගේ ගිනුමට බැර කරගන්නවා. ඒ කරන්නේ අවිද්‍යාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මේවා මේ තම තමන්ගේ ගිනුම් වලට බැර කරගන්න අවශ්‍ය දේවල් නෙමෙයි මේවා මේ හේතුඵල ධර්මතා. ඒවා ඒ විදිහට ඒ අවස්ථාවේ සිද්ධ වෙන දේ අත්දකින්න දේ අත්විඳින දේ අත්විඳින්න සිදු වෙන දේ ධර්මතාවක් හැටියට අවබෝධ කරගත්තා නම් පිළිගන්න පුළුවන් නම් ඒක ඒ විදිහටම විවහාර කරන්නත් පුළුවන් ඒකයි මෙතෙන්දී උදාහරණ වශයෙන් දක්වන්නේ ඉතින් හොඳයි අපි අපේ යොදාගත්ත කාල වේලාව ගෙවි ගිහින් තියෙන නිසා අපි අදට දහම් හමුව නිමා කරමු අපි ඊළඟ දහම් හමුවට හෙට නෙමෙයි අනිද්ද මුණ ගැහෙනවා 19 වෙනිදා. ඒක මම සටහනක් තියන්නම්. ඉතින් අපි මේ දුක්ඛ සත්‍යෙම තව චුට්ටක් පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක අපිට පොඩ්ඩක් විස්තර කරන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒකටත් අපි ඊළඟ සාකච්ඡාවේ ඉඳ තියාගමු. ඉතින් භාවනාවට යොමු වෙන්න නිතරම මේ දුෂ්කරතාව කියන එක තමා තුළින් මතුවලා එනවා. ඒක කාය සම්පස්යෙන් වෙන්නත් පුළුවන්, මනෝ සම්පස්යෙන් වෙන්නත් පුළුවන්. කායික දුෂ්කරතා මතුවෙනවා, මානසික දුෂ්කරතා මතුවෙනවා. ඉතින් ඒවා මතුවෙනකොටම සිහිනුවන උපද්ද ගැනීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේක මේ නිසා, මේක මේ නිසා, මේක මේ නිසායි වෙන්නේ කියලා අර දැන් අපි දන්නවා මේ සතිපට්ඨාන භාවනාවේ සතිපට්ඨාන භාවනාව කරනවා කියලා කියන්නේ කොහෙට හරි වාඩි වෙලා ඉඳගෙන ඇද්දක පියාගෙන කරන වැඩක් නෙමෙයි. අර මතුවලා එන ධර්මතාවයට සිහිනුවන උපද්දන එක ඒ මොහොතේම වර්තමාන මොහොත. එතකොට ඔය දැන් ඔය මතුවලා එන ධර්මතා ලිස්ට් එකක් තමයි මේ දුක්ඛ සත්‍යයේදී පැහැදිලි කරන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී වශයෙන් අපේ සංපයෝග, පීප්‍රයෝග, ඉච්ඡාලාභ ආදී වශයෙන් මේ පෙන්වන්නේ ධර්මතා ටික. ඒ ධර්මතාව මතුවලා එන්නේ අප තුල. අජ්ජත්තේ. ඉතින් මේ මතුවලා එද්දී සිහිනුවන උපද්දලා ක්ලේශයකට බර නොවෙන්න වීරිය තබා ගැනීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒකෙන්ම තමන් මිදෙන. එතනම ඒ ක්ලේශයෙන් මිදෙන. සංකාර දුක් කරන්නේ නැහැ. ඉතින් ඕක තමයි භාවනාව. ඉතින් ඔය ඔය භාවනාව අපි කරමු. මේ මේතන ලොකු කුසලයක පිහිටා සිටීමක් තියෙන භාවනාවේ ස්වરૂපේ. වර්තමාන මොහොතේ ගැඹුරු කුසලතාවයක පිහිටලා ඉන්නේ. මොනවාද මේ මූලික කුසලතා තුන සති සම්පජඤ්ඤ විරිය කියන කුසලතා තුන. ඇයි අපි පිටලා ඉන්නේ මේ ධර්මතා මතුවලා එනවා අපතුලින්. එතකොට මේ ධර්මතා මතුවලා එද්දී අපි සිහිනවන වේදේ කියන තුන පවත්වා ගත්තේ නැතුණොත් අපි අවිද්‍යාව තණ්හා ආදී කෙලෙස් වලට වැටිලා දුක්ඛ දෝමනස්ස අලුතෙන් දුක් හදන අය බවට අලුතෙන් කෙලෙස් හදන අය බවට පරිවර්තනය ඒකේ නොවන්නයි අපි මේ සතිපට්ඨාන භාවනාව කරන්නේ. සිහි නුවණ පවත්වා ගැනීම කියන කාරණේ කරන්නේ. හොඳයි. අපි එහෙනම් අදට මේ සදහම් හමුව මෙසේ නිමා කරනවා වෙනද වගේම අපේ කල්යාණ මිත්‍රවරු බොහොමත්ම කල්යාණ මිත්‍රත්වයේ මේ කටයුත්තට එකතු වුණා. ඉතින් සැලකිය යුතු ධර්ම අවබෝධයක් අපි මේ තුලින් ලබා ගන්නවා. මේක නිතරම භාවිතා බහුලී කතා විදිහට මේවා හොඳින් භාවිත කරන්න බහුලීකృత කරගන්න උත්සාහ කරමු. ඉතින් ඒක තමයි මේ නිවනට මඟ වෙන්නේ. ඉතින් මේ නිවන් මගේ යන ඇත්තෝ අපි ඒ සඳහා අනවරතයෙන් උත්සාහ කරන හැටියට අපි කාරුණිකව මතක් කරනවා. ඒ අදිෂ්ඨානයත් අපි හැමෝම තියාගමු. එහෙමනම් හොඳයි අදට අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා. සහභාගී වුණු කල්යාණ මිත්‍ර අපි හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධයේ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා උපනිස්සේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද සදාම් හමුවත් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි